ඉතින් පළවෙනි දවස් දෙකේ ඒ <clears throat> ඒ කියන ආර්ය වංශය සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම ඉතරීතර චීවර මහාර්ය වංශය අපි විස්තර සහිතව ඉදිරිපත් කරගත්තා විශේෂයෙන් ඊයේ. ඉතින් ඒ අනුව ඉතරීතර පිණ්ඩපාත මහාර්ය වංශය ඊතරීතර සීනාසන මහාර්ය වංශය ඒ අනුවම විස්තර සහිතව දේශනා කටයුතුයි. නමුත් කාලයේ ඇති සීමාව නිසා අපි ඒක කෙටියෙන් සඳහන් කරගෙන අවසානයේ සඳහන් කරන මේ භාවනාරාමතාර්ය වංශය වැදගත් කොටසට වෙලා ගන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. <coughs> මේ පින්ඩපාත මහාර්ය වංශය ගැන කතා කරනකොට ඒක සාමාන්‍ය ලෝකයාගේ පැත්තෙන් හිඟා කෑමක් වශයෙන් දක්වලා තිබුණට ඒක විතර උත්තරම දෙයක් ඊට වැඩි වටිනා දෙයක් තවත් ඇත්තේ නෑ ඒක මේ ආර්ථික දේශපාලන පැත්තෙන් විතරක් නෙවෙයි කෙනෙකුගේ ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තත් ඒ වාගේම මේ භාවනාවක් සඳහා පෙළඹෙන කෙනෙක් මේ උදේවරුව පමණක් කැමරට තියාගෙන අවස්වරුව සම්පූර්ණ විවේක කර ගැනීමෙන් පුදුමාකාර විවේකයක් සහ සාන්තියක් ලබනවා ඒක <clears throat> දැන් කාලේ වචනේ විස්තර කරනවා නම් කාමභෝගීන්ට ඊටමත්ව වැදගත් අත්‍යවශ්‍ය ආහාර වේල තමයි රාත්‍රී භෝජනය. රාත්‍රී භෝජනය කාමභෝගීන්ගේ විශේෂ අවස්ථාවක්. ඒක කාමභෝගයත් එක්ක තමයි පෙළඹෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ මේ රාත්‍රී ආහාර වේල නතර කිරීම සඳහා සංඝයාට යෝජනා කරනකොට මේ භාවනා රාමතාවේ භාවනා රතිය නැත්නම් මහාර්ය වංශ ප්‍රතිපදාව නොදන්නා වූ සංඝයා හරියට ਸਰවචනාස් විරුද්ධව තර්ක කරලා තියෙනවා මිනිස්යෝ උයන දේ පිටපාත කරනයි අපි කන්නේ ඒ මිනිස්සු උදේ පාන්දර රසාවට යන්න බලාගෙන මොනවා හරි තම්බගෙන කාලා යන්නේ. ඉතින් ඒ නිසා <clears throat> උදේටයි දවල්ටයි ඒ මනස රස්සාව ගැන හිතලා යැපීමට වළඳනවා මිස රාත්‍රී භෝජනය තමයි මනුස්ස පිළිවෙලකට වළඳන්නේ. ඉතින් ඒ නිසා ඒකට පින්න පාත කෙරුවොත් අපිට පාත්‍රයට හොඳ දෙයක් ලැබෙයි. අනික් වෙලාවට පින්න පාත කෙරුවොත් එහෙම අනම්මනම් තමයි හම්බෙන්නේ. නිසා ඒ උදේවරු විතරක් පින්න පාත කරන්න බෑයි කියලා <clears throat> ඒක මුලින් තිබුණු කොන්දේශයක් නෙවෙයි කියලා සර්වචනාංශයට චෝදනා කරා ඒ මහා <clears throat> ලටුක්කේ උපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ලස්සනට ඒ කතාව සඳහන් වෙනවා. නමුත් සර්වචනාංශේ නොකිය කියනවා ඒක තමයි කාමභෝගීන්ගේ ක්‍රමය. මට ඕනේ ඒක වළක්වන්න තමයි කියන එක නොකිය උන්වහන්සේ කර්ම දක්වනවා. ඒ රාත්‍රී භෝජනයේ තමයි කාමභෝගීන්ගේ විශේෂ අවශ්‍යතාවය. පින්ඩ පාතයේදී ඒක වළක්වා තියෙනවා. දෙන ලද යම් පින්ඩ පාතයකින් යැපෙන එක දුෂ්කර කාර්යයක් බව හැබෑව. නමුත් మతు අනාගතය ගැන සලකනකොට පරිසර හිත භාවය ගැන සලකනකොට ඊටාත්ම වටිනා දෙයක්. සරුවච්චන් වහන්සේ ඒ අවුරුදු 29ක් දක්වා ගිහිගේ අතාරිනකම් රම්මේසුරම්මේ සූභ කියන මාලිකාවල ඒ දසි දස්සන් අංගනාවන් සහිතව සම්පූර්ණ සුඛෝපභෝගය ගත කරා. උන්වහන්සේ කිරෙන් කාලා තෙලෙන් තෙලෙන් කාලා කිරෙන් අත හොදපු චර්චාවක් ගත කරේ. ඊට පස්සේ ඉස්ලාම දවසේ ඒ තාපසව <clears throat> සිද්ධාර්ථ තාපසව ඒ රජගහ නුවර පින්නපාතිකයේ දවසේ ඒ පින්ඩපාතේට හම්බෙච්ච දේවල් වේබාර පර්වත ප්‍රාන්තයට ගිහිල්ලා දිගහැරලා බලනකොට බඩබොක්ක බඩවැල් දඟර කටෙන් එළියට ආවයි කියලා තියෙනවා අප්පිරියාවට. අර රජසැප ඉඳලා භාවනා කර මේ එළියට ගිහිල්ලා ඉවරලා දැන් මේක තමයි මට ජීවිතේ පුරා බලඳන්න කියන හදනකොට බඩවැල් දඟර කටෙන් එන සරම විදිහ අප්පිරියාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ තරම්ම ඒ රාජභෝජන වළඳපු රාජ මේ කුමාර සැප විඳපු මට සිලුටු රජපැටියෙක්. නමුත් මේක උන්වහන්සේ වළඳලා තියෙනවා මේක නැතුව මේ සංසාර ගමන මේ කරගන්න බෑ කියලා. ඊට පස්සේ තමයි අනික සියලු දෙනාට මේ පින්ඩපාත භෝජනයේ තියෙන වටිනාකම් පෙන්ලා දීලා <clears throat> මේ අපි ඉදිරිපත් කරගන්න හදන භාවනාරාමත ආර්ය වංශය හෝ අපි කලින් සඳහන් කරපු මේ ඊතරීතර චීවරාර්ය වංශය සඳහන් වෙන විදිහට Taman ඒ විදිහට සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේන ඊතරීතර පිණ්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදී ලදයන් පිණ්ඩපාතයකින් සතුට වෙන අතර පිණ්ඩ ලදයන් පිණ්ඩපාතයකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරන ස්වરૂපයේ පුද්ගලෙක් වෙන විය යුතුය කෙසේ නමුත් ආයතපන පිණ්ඩ ඊතරීතර පිණ්ඩපාත සන්තුට්ඨියා නේවත් උක්කංසේති නෝපරං වම්පේති ඔතනින් තමයි අපි අර හැම කාලා උගුලට අහු වෙන්නේ නැතුව බේරෙන්නේ. කවදාකවත් මේ පින්නපාත භෝජනයේ යපුණට පින්නපාත භෝජනයේ යපෙන මම උසස්ය ව්‍යාගන කන කට්ටිය පහත්ය කාමභෝගින් පහත්ය කියලා කවදාකවත් හිතන්න එපයි කියලා කියනවා. ඒ උත්තම වූ <clears throat> පින්නපාත ආර්ය වංශය යපෙනවා. ඒකටම ගරු කරගෙන ජීවත් වුණාට ඒක කරන්නේ නැති ඇත්තෝ පහත්ය පරං වම් බෙහෙති අත්තානුක්කංශේ තමන් උසස් කළ සලකන ගතිය තිබ්බොත් මේ පින්ඩපාත භෝජනේ කවදාකවත් කෙලස් කැපීමට පාවිච්චි වෙන්නේ මොකද පින්ඩපාත භෝජනේ නිවන් ලැබෙන්නේ පින්ඩපාත භෝජනේ කරන්නේ අවශ්‍ය වාතාවරණය සකස් කරන එක විතරයි නමුත් ඒක භෞතිකයි කායිකයි රූපාකාරයි ඒ පින්ඩපාත භෝජනේ කරන ගමන් එයින් තමන් හුවා දක්වන අනුන් හෙලා නොදක්වන ගතිය දිනු කිරීම තමයි පින්ඩපාත භෝජනයේ තියෙන උසස්ම කොටස. ඒ සඳහා ඒ පින්නපාත භෝජනේ යැපෙන අතර පින්නපාත භෝජනේ අගේ කතා කරන අතර අනුන්ට ඒක හුවා නොදක්වමින් තමන් හුවා නොදක්වමින් අලුන් හෙලා නොදක්වමින් ගත කිරීම සඳහා සෝහි තත්ත දක්ඛෝ ඒ සඳහා ඇති දක්ෂතාවය අනලස් භාවේ ලෙඩ උනාය එහෙම නැත්නම් සීතලය පිටපාත භෝජන රස නැතය මොනවා හරි කියලා අනලස් භාවයටපත් වෙන අලස භාවයටපත් නොවි අනලස්ස සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ හොඳ සම්ප්‍රජා සම්පජාඤ්ඤයක් ඒ කියන්නේ බුද්ධියක් සහිතව සම්පජානෝ සතිමා සතියෙන් යුක්තව ගත කරනකොට ගත කරනකොට හැම පිටපාතයක් සඳහා තියෙන පියවරක් පාසාම එක්කෝ සක්මන් භාවනාවක් වෙනවා පිටපාතයක් පිළිගන්නා සෑම වෙලාවකම <clears throat> ඒක සතිය පිටවන තියෙන අවස්ථාවක් වෙනවා ඒ පිටපාතේ බෙද නැත්තම් කෙරෙහි ලොකු මෛත්‍රියක් වෙනවා ඒක නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා <clears throat> පින්ඩපාත මහාරිය වංශය තේරුම් ගත යුතු සංඝයා ඒ අනුව සංඝයාට අපපස්ථානගෙන ගිහියා තමන්ගේ ආහාරය පිළිබඳව ප්‍රමාණි දරගන්න ඕන. ශ්‍රී ලංකාවේ පොතක් ලියුණා දිවෙන් සිය දිවිනසා ගැනීම කියලා. ඒ කියන්නේ මේ දිව පිනවන්න ගිහිල්ලා Tamanට අපත්‍ය වූ ආහාරම නැවත නැවත වැළඳීමෙන් අනන්ත අප්‍රමාණ ලෙඩ රෝග රාශියක් අද හැදිලා තියෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක, දීවැඩියාව වගේ දේවල් නැත්තම් හෘද වස්තුව සම්බන්ධ රෝගවල පැහැදිලිව මේ මේ ආහාර නොගාගත යුතුයි කියලා කියලා තියෙද්දි සමහරව හිතනවා මේක බෙහෙතෙන් බෙහෙත බීලා ආහාර කෑවට කමක් නැහැ කියලා. ඒක මම හිතන්නේ දොස්තරලා ටිකක් සපෝට් කරනවා වගේ පේන්න තියෙනවා. ඉතින් කට්ටිය කරන්න හදන මොකද බෙහෙත තියෙන නිසා මොනවා කෙරුවත් කමක් නැහැ කියලා. ඉටිබන්දම දෙපැත්තෙන් පත්තු කරන දැලි දෙකක් තියෙනවා කියලා සන්තෝෂ වෙනවා. අන්තිම ඉටිබන්දම ගෙවෙන්නේ පත්තු වෙලා නෙවෙයි උණු වෙලා වැක්කිරිලා. අනේ ඒවට ඉඩ නොදී තමයි සරුවචනාංශ මේ පින්ඩපාත මහාරිය වංශය දේශනා කරේ. <clears throat> ඒක විශාල මාතෘකාවක් ඒක නිසාම වෙන්නති අශෝක රජතුමා ලංකාවේ රජවරු මේ ආර්ය වංශ දේශනාව සංඝයා ලව්වා මේ කෑමටම ජීවත් වෙන જાතියට කියන්නේ අඬ ගාලා පොර ගාලා කියවනවා ජීවත් වීම සඳහා කෑවට කමක් නැහැ ඒක අවශ්‍යතාවයක් නමුත් කෑමට ජීවත් වෙන්න එපා ඒක නෙවෙයි manussකම කියලා කෙනෙක් වැඩි යමක් තියෙනවා. ඒ වගේම මේ ගෙවල් දොරවල් සම්බන්ධව අද තියෙන මේ රැල්ල දිහා බලනකොට ඒකෙදී මේ පරෝධිනේ සලකලා සීත උෂ්ණත කිරීම සඳහායි ආවු ඇසිනත කිරීම සඳහායි නරක සපුන් නතර කිරීම සඳහායි මිස කවදාවත් අත්ුක්කංශණයට පරවම්බණයකට ගිහියත්ොත් පාවිච්චි කරන්න නරකයි. ඒ වගේම යම් කිසි කෙනෙක් මේක අතහැරලා ගිහිල්ලා මම ඉන්නේ කැලේය මම ඉන්නේ ගහක් යටේ මං ඉන්නේ ගල් ගුහාවක් කියලා ඒක හුවා දක්වන්නත් නරකයි. ඔයත් එහෙම නැවැත්තෝ ඉන්නේ මේ මාලිගාවලිය મંદિરවලය ගුලකාම භෝගිය කියලා අනුන් පහත් කළ සලකන්නත් නරකයි. මොකද මේ කිසිම දෙයකින් කෙලස් කැපීමක් සිදු වෙන්නේ නැහැ. મંદિરයක ජීවත් වුණත් ගල්ලෙනක ජීවත් වුණත් ඒ පුද්ගලයා ඒ ජීවත් වෙන සීනාසනය සම්බන්ධ කරගෙන තමන් හුවා නොදක්වන අනුන් හෙලා නොදක්වන ගතිය පුරුදු කෙරුව පමණක් එයා තුල ඒ කියන ගුණ දක්ෂකම් දියුණු වෙනවා. ඒ නිසා සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. මන්දිරයක ජීවත් වුණත් ගහක් යට ජීවත් වුණත් ඒ යටි දක්ෂකම තේරුම් ගන්න ඕනේ මොකටද මේ සේනාසනේ මම පාවිච්චි කරන්නේ මේ ඌෂ්ණ සීතල මකා ගැනීම සඳහායි. අවුව සිසුලම් පීඩානත කිරීම සඳහායි. එනත නරක සර්පයෝ ගැටීම නැත කිරීම සඳහායි. මිස කාමයේ දඩවන්න හෝ කාමකෝපය සඳහා නෙවෙයි. අන්න ඒ විදිහට දිනු කරනවා නම් ඒ ඇඳුම චීවරයට සම්බන්ධ කරලා කෑම පින්න පාදයට සම්බන්ධ කරලා සීනාසනය මේ ගිහියත්න්ගේ ගේ දොරට සම්බන්ධ කරලා මේ දේශනා කිරීමෙන් සිව්පසය සම්බන්ධ වෙනවා. නමුත් ප්‍රශ්නයක් වතුනා එතකොට කොහෙද මේ බෙහෙත් පිළිකර සම්බන්ධ වෙන්නේ කියලා ටිකට අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේ ආහාරවලටමයි බෙහෙත් පිළිකර සම්බන්ධ වෙන්නේ කියලා. ඒක මතු කරලා මම වචනයක් කියන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ බෙහෙත් පිළිකර ගැන කතා කරන්න කියලා තියෙන්නේ මේ තමන්ගේම මුත්‍රා පාවිච්චි කරන්නයි කියලා. අද කාලේක කියන්න බැරි තරම් කොන් වෙච්ච ලැජ්ජාවට කාරණාවක් වෙලා තියෙනවා. කොච්චර දුරදිග ගියාද කියලා කියනනම් අපි උපසම්පදා වෙනකොට මේ පූති මුත්ත බේසජ්ජන් නිස්සජ්ජාය නිස්සාය පබ්බජ්ජා කියලා උපසම්පදා මාලකේම අපට කියලා දෙනවා අපේ ගුරුවරු. උඹේ මුළු පැවිද්දම තම තමන්ගේ මූත්‍රා බෙහෙත කරගෙන ජීවත් වෙන්න ඕනෑ කියන එක අර්ථ කතාව අහන කියන්නේ ගෝමූත්‍ර පාවිච්චි කරන්න කියන්නේ. අටුවාවෙත් කියලා තියෙන ගෝමූත්‍රා විතරයි. නමුත් දැන් පැහැදිලිව මතුවලා තියෙන එක බටහිර උනත් පිළිගන්නවා ඉන්දියාවේ පැහැදිලිව පිළිගන්නවා හොඳම බෙහෙත තමයි තමන්ගේම මූත්‍රා කියන එක. ඒ කියන කට්ටිය හරියට කොන් වෙලා පැත්තකට ගියාට කිසිම විදිහකට යහට යවන්න බෑ. එහෙම වෙලා තියෙනවා. නමුත් හොයලා බලලා මම වෙනම පොතක් ලිව්වා. <clears throat> ඒ පුතිමුත් බේරජ්‍ය ගැන. ඒකෙදී ඔය මහා ධම්ම සම් නිදාන සූත්‍රයේදී මේ සඳහන් කරලා තියෙනවා ටීකාවේ ඒ තමන්ගේ මුත්‍රා පාවිච්චි කරන එකට බොහොම කිට්ටු සාකි. ඉතින් හැම ආගමකම මේක තමන්ගේ ආගමේ දෙයක් බව කිව්වට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මේක කියලා තියෙනවා. නමුත් අද ඒක සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙනවා. මේක මේ බණට අදාළ කතාවක් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය සඳහා සුතමේ ඥානයේ සඳහා මම මෙතෙන්දී මතක් කිරීමක් කරනවා. ඒ අනුව මේ මේ බේසජ්‍ය එහෙම නැත්නම් බෙහෙත් පිළිකරත් මේ ආරිවංශ සූත්‍රයේ සඳහන් නමුත් ඒක සඳහන් වෙන්නේ ආහාර සම්බන්ධයි. ඉතින් මේ මතින් අපි <clears throat> මහා ආරිවංශ සූත්‍රයේ සඳහන් ඊතරීතර චීවර මහාරිය වංශයේ ඊතරීතර පිණ්ඩපාත මහාරිය වංශයේ ඊතරීතර සීනාසන මහාරිය වංශය ගෙවම් කරලා අද අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පුලච පරම්පික වේබෙක්කු භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ කියන හතරවෙනි ආර්ය වංශයටයි. සාමාන්‍ය මේක ආර්ය වංශ සූත්‍ර බණ පොළවල් වල කියවන්නේ පාන්දර යාමි. හැන්දෑකොරෙන්ම පටන් අරගන්නේ ඔය චීවරය පිළිබඳව. එතනින් ගියාම සේනාසන පිණ්ඩපාත කියලා ඉවරනකොට ඒ කාමභෝගී හදිසිකාරයෝ හැන්දෑවෙන්ම එහෙම නැත්නම් පළවෙනි බණ වරේදීම නැගිටලා යනවා යන්නේ. ඒක කුකුල් කේන්ති කාරෝ කලබලකාරයෝ මධ්‍යහන වෙනකොට නැගිටලා යනවා යන්නේ. යන්න එන්න බැරි වයසක ඇත්තෝ නිදිමත හේතු වෙලා බණ පොලේ බුදිනවා මේ මහාර්ය වංශය ගැන කතා කරනකොට. විශේෂයෙන් භාවනා රාමතා මහාර්ය වංශය කතා කරන්නේ පාන්දරට. එතකොට ඔක්කොල මෝහයට යට වෙලා පිටිපස්සට නිසා රාග දෝෂ මොහ තියෙන ඇත්තෝ පාන්දර වෙන හොඳ කතා වෙනකොට ඒ තම තමන්ගේ වැඩවල ඊයේදිලා. ඉතින් ඒක දවසක් මේ මා වෛකර ප්‍රසිද්ධ තීගබානක අබේ ස්වාමින් වහන්සේ ඒ බණ දේශනා කළා මේ භාවනාරාමතා මහාර්ය වංශ දේශනා කරනට කවුරක්වත් බණ අහන්න නැති නිසා ආසනෙන් නැගිටලා ගිහිල්ලා තියෙනවා. අනට බණ අහලා පුරුදු වයසක උපාසකම්ම කෙනෙක් කතා කළු කොහෙද ස්වාමීන් වහන්සේ වඩින්නේ කියන්න ඕනේ අත්‍යවශ්‍ය කොටස නොකිය ඔහොමත් ඉවර කරන කතාවක් තියෙනවද මහාර්ය වංශ දේශනාව කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේ ආයෙත් ආසනෙ අරගෙන <clears throat> මහාරිය වංශයේ විශේෂයෙන් මේ භාවනාරාමතා මහාරිය වංශය දේශනා කළා තියෙනවා. එචා මේ භාවනාරාමතා මහාරිය වංශයේ බොහෝමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි කනට මිහිරියාවක් එන්නේ. ඒ මොකද ඒක අර පුතිමුත්ත බේසජ්ජේ වාගේ බොහොම අපුලක්. ඒක කරන කට්ටිය මේ සමාජ රැල්ලට විරුද්ධව ගමන් කරන ඇත්තෝ වාගේ පේන්න පටන් ගන්න තියෙනවා. නමුත් මේ සූත්‍ර සාරය <clears throat> ඇඟිල්ල දික් කරන්නේ යොමු ලබා දෙන්නේ මේ භාවනාරාමතාවයටයි භාවනා රතියටයි පහනාරාමතාවය කියන ප්‍රහාණය කිරීම අතහැර දැමීමයි ඒ රතියටයි <clears throat> ඉතින් මේ කලාතුරකින් ගඟ දිගේ ඉහළට පීනනා වගේ යම් කිසි කෙනෙක් භාවනාරා තායචපන භාවරාරාමතාය භාවනාරතිය පහනාරාමතාය පහනරතිය යම් කිසි කෙනෙක් මේ කියන භාවනාරාමේ සහ භාවනාරතියත් ප්‍රහාණය කිරීමති රාමතාවේ සහ රතියක් දැනගත්තට කවදාකවත් එහෙම නොකරන අය කෙරෙහි නේව අත්ුක්කං සේති නොපරම්ම්බේති කවදාකවත් භාවනා නොකරන අය විශේෂයි තමන් උසස්යයි හොවා දැක්වීමක් කරතොත් අනුන් හෙලා දැකීමක් කරතොත් ඒක නෙවෙයි භාවනා රාමතාවෙන් හුලවා දක්වන අදහස. මේක ඉබේම සිදුවෙන දෙයක්. මකී භාෂාවෙන් කියන්නේ භාවනා කරන්න ගියාම අං එන්න පටන් ගන්නවා. ගෙදර මිනිසු කරන වැඩ සේරම වැරදි කියන්න පටන් ගන්නවා. එතනින් ගියාම පව් කරන මිනිස්සු රාජ අපරාධකාර විදිහට එල්ලලම රණ්ඩ හිතෙනවා. ඒ නිසා අනුන් කෙරේ බලන්නේ ඇස් දෙකෙන් නෙවෙයි නහයෙන් බලන්නේ නිකන් කට්ටිය දිහා. කට්ටිය ඔක්කොම පහත් කට්ටිය අපි ඇවිල්ලා හැම උසස් අය අපි සිල් රකින්න කට්ටිය, අපි සමාධිය කරන කට්ටිය, අපි ප්‍රඥා භාවනා විපස්සනා කරන කට්ටිය අමුතු තාලෙන් කරන්න ගියාට පස්සේ ඉතින් ප්‍රශ්න ගා ගන්න මොනවා කරන්න ගියත් මාර බලවේග එනවායි කියන්නේ. කිසිම මාර බලවේගයක් නැහැ. මොන භාවනාරාමතාවයක් තිබුණත් මොන භාවනාරතියක් තිබුණත් මොන පහනරාමතාවයක් තිබුණත් මොන පහනරතියක් තිබුණත් නේවත්තුක්කංසේති නෝපරං වම් බෙහෙති කියලා ඒ Taman හිටපු සමාජයේ හිටපු තැන එහෙමම තියාගෙන ඉදිරියට යනවා කියන එක මම හිතනවා භාවනාවට වැඩි අමාරුයි කියලා. ඒක සිද්ධ වෙන්නේ සාමාන්‍ය බුද්ධියේදී. ඒ සාමාන්‍ය බුද්ධිය නැති යත්තන්ට මේ භාවනාව ෆැෂන් එකට ගත්තාම භාවනා රැල්ලට අහු වෙන දේ කරන්න පටන් අරගත්තාම මේක හරියට මේ මේ අත්සයට අං ආවා වගේ වෙනවා. කොටලුවා අසින්ගම පොරව ගත්තා වගේ වෙනවා. ඉතින් අන්තිමට නැහිනවා. කරන්න ගිහලා නැහිනවා. නමුත් ඒක නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ භාවනාරාමේ හඳුල්ලා දුන්නේ මිනිසුන්ට නොමග යන්න නෙවෙයි. උන්වහන්සේ හඳුන්ලා දෙනකොටම කියනවා කවදාකවත් නරකයි මේ භාවනා කරනවායි කියලා අත්ුක්කංශන පරවම්බන කරන්න. තමන් උසස්ය අනුන් පහත්ටි කියලා. ඉතින් මේක සම්බන්ධයෙන් කියවලා බලන්න සප්පුරිස සූත්‍රය ඒකේදී බුදුජානනාචි කොච්චර ලස්සනට විස්තර කරනවා නම් ඒක අන්තිමට හුවා දක්වන දන කියලා තියෙනවා චතුර්ථ ධානය ලැබුව අසප්පුරුෂයා. චතුර්ථ ධානය ලැබුව අසප්පුරුෂයා. ඒ චතුර්ථ ධානය නිසා අනුන් පහත් කරලා සලකනවා තමන් උසස් කරලා සලකනවා නම් ඒ මිනිසයා එතනින් එහාට ගමන් කරන්න බැරුව පිළිහිමට ලක් වෙනවා ඒක අනිවාර්යයෙන්ම නිවනට යොමු කරන දෙයක් නෙවෙයි යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා උන්වහන්සේ සඳහන් කරන චතුත්ථ ධානය ලැබු මිනිසෙක් හෝ ධානයේදී හෝ ධානයේදී කතා කල්පනා කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම ධානයෙන් පිරෙනවා ඒක පිළිබඳ කතා දෙකක් නැහැ අනික් වෙලාවක හෝ කල්පනා කරොත් මම විතරයි අපේ භාවනා පන්තියෙන් මේ චතුත්ථ ධානය ලැබුව අනික් කට්ටියට එතෙන් දෙන්න බැරි උනායි කියලා හිතන හිතන මොහොතක් පාසා අපි කෙලස් ගංගාවකට වැටෙනවා ගොඩේ එන්න බැරි තැනකට වැටෙනවා. ඒ ඒකෙදී වටිනාම කොටස් තමයි මං වගේ මිනිස්සෙන්ට ඒක තේරෙන්නේ චතුත් අධ්‍යාන ලැබූ අසත්පුරුෂයයි කියලා බුදුහාමුදුර ශ්‍රීමුකෙන් දේශනා කරනවා. අපිට පේන්නේ චතුත් අධ්‍යාන ළමන්ට යුත්තාම උසස් සත්පුරුෂෙක් වෙන්න ඕනේ කියලා. නමුත් චතුත් අධ්‍යානෙ ලැබුවත් අත්ත්ුක්කංශන පරමම්මන පැත්තට ගඳක්වත් වැදුනොත් අසත්පුරුෂයි. මොකද ඒ මතින්ම නිවන් ලබන්න බෑ උපේක්ෂාව පුරුදු කරන්න ඕන. සත්‍ය පුරුදු කරන්න ඕන. ඒකත් මාර්ගෝපකරණයක් මිස නිෂ්ඨාව නෙවෙයි. කෙලවර නෙවෙයි. ඒ ලැබූ චතුත්ථ ධානය උදව්වක් උපකාරයක් කරගෙන ඉදිරියට යන්න නම් අර අත්ත්ුක්කංශන පරවම්බන දෙක බෑ. ඒ කතාව කියන්නේ ඉස්සරලා විශේෂයෙන්ම මේ මේ මහා සප්පුරුෂ සූත්‍රය සප්පුරුෂ සූත්‍රයේදී එකක් තියෙන මජ්ක්‍ධිම නිකායේ උදාහරණ වෙන්නලා දීලා තියෙනවා පැවිදි වෙන්න ඉස්සල්ලා උසස් කුලයකින් පැවිදෙනවා කුලවන්ත කුලයකින් පැවිදෙනවා නෑදෑයෝ පිරිසක් ඉන්න කුලයකින් පැවිදෙනවා යමක් කමක් කළ හැකි කුලයකින් පැවිදි වෙනවා මේ විනයදර වෙනවා අරණ්‍ය වාසී වෙනවා පිණ්ඩපාතික වෙනවා ඔක්කොම ගුණ ධර්ම කරන ගමන් එකම ගුණ ධර්මයක් හෝ අනුන් පහත් කිරීම සහ තමන් උසස් කිරීම කරලා ගුණයට ගා ගත්තොත් අර ගුණයට හා සමාන අකටයුත්තක් මේ බොරු වලක වැටිල්ලක් ආපසු ගමනක් මේ ධර්මතාවෙදි සිද්ධ වෙනවා. ඒ මොකද ඌ එකකින්වත් බෑ නිවන් දකින්න. ඒව ඔක්කොම නිවන් දැකීමට අවශ්‍ය කරන අඩුම කඩුව පමණයි. ඒවා මතින් අත්ත්ුක්කංශන පරවම්බණයට යනවනම් ඒක අනිවාර්යයෙන්ම එක තැන දිවිසුලියකට අහු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කල්පනා කරන්න ඕනේ ධර්මානුධර්ම ජීවිතයත් ඒ යෝනිසෝ මනසිකාරයත් වගේ දේවල් තමයි නිවනට යොමු කරන්නේ. එචායේ ධම්මානුධම්ම ජීවිතයේ යෝනිසෝ මනසිකාරය වගේ දේවල් මේ පුද්ගලයන් එක්ක තාරාතිරං ගලපඬ මම උසස් අරය පහත් කියලා හිතනද යෑම වගේ තියෙන පහත් ගති වලින් මුහා වෙන්න දෙන්න එපා. වැළකෙන්න දෙන්න එපා. නිතර අවදියෙන් ඉන්න ඒ අවදිය ඇත්තටම සත්‍යයටත් වැඩිය සම්පජඤ්ඤයටයි වැටේ. සම්පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රමුඛතාවයේ තේරීම කියලා කියයි. සාමාන්‍ය සම්පජඤ්ඤ කියන වචනේ සාමාන්‍ය අටුවා විස්තරයටම ගියොත් ඤ කියන පදේ තමයි ඒකේ රූට් එක එහෙම නැත්නම් <clears throat> ධාතුව ඥානය සඳහන් කරනවා. ප කියන වචنين එක හුවා දක්වීමක් කුළු ගැනීමක් කරනවා පඤ්ඤ ඤ කියන පදේ තමයි ඒකේ රූට් එක. එතකොට පයන්නේ හුවා දක්වනවා. සං කියන එක මේ ප්‍රිෆික්ස් එකක් එහෙම නැත්නම් ඒක උපසර්ග පදයක්. ඒකේ අර්ථ තුනක් අටුවාචාරින් වහන්සලා දෙනවා. සොයන් වෙන්න ඕනේ. ඒක කාගවත් උදව්වකින් තොරව පහළ වෙන්න ඕනේ. සංකීර්ණක තව අර්ථයක් දීලා තියෙනවා ක්‍රමයෙන් සම්පූර්ණතාවයට යන එකක් වෙන්න ඕනේ. අතරමඟ නතර වෙන්න බෑ. තවත් අර්ථයක් දෙනවා ඒක ඍජු වර්තමාන මොහොතෙන්ම ඍජුව ලබන පරිපූර්ණයටපත් වෙන දෙයක් වෙන්න ඕනේ. ඒ නිසා සතියෙන් යම් කිසි කලෙලියක් ඉඩපාඩුවක් කිස්පාසුවක් ලැබුවට පස්සේ ඒ සතියේ ලැබෙන ඉඩපාඩුව තුල ඉවසිල්ලේ උපේක්ෂාවේ කාරණා කාරණා සලකා බලලා මෙන්න මේකයි මම විසින් බවන්නේක් විසින් ප්‍රමුඛතාවෙදී යුත් මෙන්න මේ ටික විතරයි මට මගේ ශක්තියින් වලින් කාටවත් උදව්වක් නැතුව කරන්න පුළුවන් හරිය. මම මේ දේ කරන්නේ මගේ ඍජු අත්දැකීමෙන් කියලා. එහෙම දෙයක් කරොත් වරදින්න බෑ. අපි කවුරු හරි අපේක්ෂාවකින් බලයි පටන් අරගත්තොත් එහෙම නැත්නම් දෙඤ්ඤන් සල්ලි වලට වැඩි පටන් අරගත්තොත් වැඩේ ඉතින් කොතනින් හරි අනුන්ගේ පාලනයට යනවා රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාලනය කරන තත්ත්වයට එනවා. සම්පජඤ්ඤය කියලා කියන්නේ තමන්ගේ හැකියාවල් <clears throat> සත්‍ය ආලෝකයට තේරුම් ගන්නවා. මට කරන්න පුළුවන් හරිය. ඒ වගේම සම්පූර්ණ දැනට සම්පූර්ණ නැහැ සම්පූර්ණ කරමි කියන අදහස ඍජු අත්දැකීමෙන් කරන්න පුළුවන් හැකියාව එනකොට තමයි අපිට මේ මුල් මුල් කරපු පින්කම් වල මුල් කුල් කරගත සතියේ සමාධියේ ප්‍රයෝජන එතන එතන ආයෝජනය කරමින් ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා ඒ අපි පින්වන්ත කුලයක ඉපදුනාට නැත්නම් යමකමක ඇති පවුලක ඉපදුනාට හොඳ ලොකු නෑදෑ පිරිසක් සිටියට යමක් කමක් තේරුම් ගත්තට බණ කියන්න පුළුවන් වුණාට විනයදර වුණාට අරණ්‍ය වාසී වුණාට පින්ඩපාති වුණාට මොන දේ තිබුණත් මෙන්න මේ කැත ගතිය එළියට આવුත් අත්ුක්කංශර පරවම්බන ඒ පුද්ගලයාට ඉදිරි ගමනක් නෑ ඒක බුදුහාමුදුර සඳහන් කරන අසත්පුරුෂය ඒ නිසා අපේ ඇතුලේ අසත්පුරුෂයෙක් ඉන්න බව නිතර මතක තියාගන්න ඕනේ. ඒක එන්නෙම මාන්නය තුලින්, ගැළපීම තුලින්. අරයට වැඩිය මම උසස්. ඒ කියනකොටම වල කැපිලා හමාරයි. ඒවා මේ කවුරක කටු ගහේ කටු උල් කරන්න කවුරක්වත් ඕනේ නෑ. ඇඟින්ම එන එකක්. ඒ නිසා අපි නිතරම අනිත් අයත් එක්ක පැවරුමකින් යුක්තව අනේ මට එහෙම අංගිනවා පේනවනම් මට පෙන්ලා දෙන්නයි කියලා මතක් කරලා තියෙනවා. ඒකට අපි කිසියම් බයක් කිසිම සැකයක් නැතුව සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සරුවචනාචේ ඉදිරිපිට වැටිලා උන්වහන්සේට පාවා දෙන්න ඕනේ මගේ ජීවිතයත් මගේ කයත් ඔබ වහන්සේට බාරයි මම ඔබ වහන්සේ සර්ණයන්. ඒ වගේ ඔබ වහන්සේගේ ධර්මය අංග සම්පූර්ණයි කේවල පරිපූර්ණයි මුලැඳාග සම්පූර්ණයි සුවක්ඛාතයි ඒ ගුණ තියෙනවා මම වෙන මොනවාක්වත් මේ ධර්මයේ සර්ණයන්. ඒ වගේ මේ භාවනා කරන අනික් සංඝ පිරිස උගදෙනෙක් හිතනවා සංඝ පිරිස කිව්වහම ඒ ඉෂබාල රවගෙන ඉන්නේ කියලා. මට ඕක හරි ලැජ්ජාවක් ඉස්සර මේ ගිහිව ත්‍රිපිටක පොත් කියවනකොට. මොකද කිසි දෙයක් බුදුහාමුදුර අපිට කියලා නෑ ඔක්කොම කියලා තියෙන සංඝයාවන්තලා. ඒ නිසා නිකන් අපි අතපල්ලේ වැටුණා වාගේ ගිහිව ඉඳගෙන බණ අහනකොට. බණ පොත් කියවනවා. ඉතින් මම දන්න දන්න කෙනෙක්ගෙන් අහුවා මේක හරි අපිට නෑ බුදුහාමුදුර මොකුත් කියයි. ඉතින් ගොඩ දෙනෙක් කිව්වා නෑ නෑ මේක නෑ. ඒක කාටත් පොදුයව කියලා තියෙන්නේ නමුත් ගන්න මම හිත එච්චරම බාරගත්තේ නැහැ. තර බුදුම ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ උන්වහන්සේ කිව්වා බික්කු කියන එකේ අර්ථයක් තියෙනවා. සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනාට භික්ෂුව කියන. ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා අරණ්‍ය වාසී වේවා ග්‍රාම වාසී වේවා සංසාරේ බය දන්නවනේ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන භික්ෂුව තමයි. ඉතින් අපි ඒ අත්ව අදහන්න ඕනේ. යත්තන්ට කැප වෙන්න ඕනේ, අප වෙන්න ඕනේ අම්මා අප්පා ආධාරවට වැඩි. වෙන ගුරුවරු ආධාරවට වැඩි අප කැප වෙනකොට අනිවාර්යයෙන්ම අපිට මේ අසත්පුරුෂ ගති නැතුව අපිත් එක්ක බලන බුදුහාමුදුරෝ මොන තරම් උසස්ද? අපිත් එක බලන්නට ඒ හිටපු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා මොන තරම් උසස්ද මෙච්චර ගැඹුරු සියුම් ධර්මතාවයක් අවුරුදු 2500 ගාණක් මේ නොසැදී නොකැඩි නොබිඳී මිලාන නොවි, කඩතොළු නොවි, කබර නොවැටි මෙච්චර පවත්තන මොන්න තරම් ජීවිත ගානක් කැප කරන්නේ. උන්වහන්සේලත් එක බලන්න අපි කවුද? අපි අලගු තියන්න වටින්නේ. ඉතින් ඒ නිසා එහෙව් එකේ අපිට මොන නම්බුකාරකන්ද කියලා පුළුවන් තරම් ඒ නිහතමානී ගතිය ඇති කරාට කිසි කෙනෙකුට නිඳ කරන්න බෑ. අන්‍යාගමයකට නිඳ කරන්න බෑ, දෙවියෙකුට බෑ, බ්‍රහ්මයෙකුට බෑ. ඒ නිසා භාවනා රාමතාවේදීත් අනික් සෑම තැනකදීම පුළුවන් තරම් මධ්‍යස්ථ ක්‍රමයේ තමයි යන අතර යම් කිසි කෙනෙක් අන්තවාදීව කටයුතු කරන කදාක පහත් කළ සලකලා කතා කරන්න එපා. ඒක තමයි ඇත්තටම අපි අහක යන කරදර ගොඩක් වේ දමා කියලා. ඒ නිසා ඒවා දැක්කට නොදැක්කා වාගේ, ඇහුණට නැහැ වාගේ. ඒ වගේම දැනුණට නොදැනුණා වාගේ. ඒ පිළිබඳව හොඳ පඬිසකම් හිලුවට අවලුවට ආවට මෝඩෙක් වාගේ, බම්මණෙක් වාගේ. ඒව සඳහා කටයුතු කරන්න කොන්දේ පණ තිබුණාට කොන්දේ අමාරු කෙනෙක් වාගේ. බේරෙන්න බැරි නම් මලමිනියක් වාගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. නැත්තම් බේරෙන්න බෑ. මතක තියාගන්න කොක්ක වදින්නේ කිට්ටුවන්තේ කියලා. අපි ගා කාදර කරගෙන තමයි කොක්ක වදින්නේ. ගලවන්නම බෑ. මොකද හේතුව අපි ඒ තරම් සාදරයක ඇන ගන්නවා මගේම ලේ මගේම මස් කියන්නේ. අන්තද එල්ලෙන්නේ කොක්කේ. ඒක නිසා සියල්ලටම සමසේ සලකන එක සාමාන්‍ය වචනෙන් කියනවා නම් කිසි කැක්කමක් නැති කිසි හැඟීමක් නැති දෙයක්. නමුත් ඔය කල්පනා කරන ජීවිතයේ පැත්තෙන් පමණයි නමුත් අනිවාර්යම ජීවිතය සම්බන්ධ මරණය කියලා එකක් තියෙනවා මරණය පැත්තෙන් ජීවිතය දිහා බලනකොට මොකද්ද මේ නටන නාඩගම අපි ගිය ආත්ම වගේ අල්ලලා බදාගත්ත කී දහහක් ඉඳලා දැන් කෝයෙත් අපි නිකන් කැමරට ගියාට පස්සේ ඉඳ ගන්නකොට බලනවා දෙයත්තන්ට කැම හම්බෙලා තියෙනවද කියලා දන්නවද මොකක්වත් මේ දැන් හම්බෙච්ච එක බදාගෙන අනියම් මේ ඒකට හුලං වදින්න නැති වෙන්න රකින්න උත්සාහ කරනවා බුදුජන සදාගෙන එක මනුස්ස ගුණයක් නෙවෙයි తත්‍ර తත්‍රාభిනන්දනී ඒ ඒ තන බැඳෙන එක කාමයාගේ ගුණයක් ඉතින් අපි ඒක ආඩම්බරයට ගත්තොත් බුදුජානනාංශයේ දකින්න එක දුර්ලභමක් විදියට. නිසා සියල්ලටම සමහිත පාත්තන්න පුළුවන් නම් ඉතින් ඒක අර මේ සිවුරට පින්ඩ පාතෙට ගෙදර දොරට භාවනාරාමයේ තාමට භාවනා කරන්න ඉස්සලා මට භාවනා කරුවට පස්සේ මටයි කිසි වෙනසක් නැහැ. ආන ඒ විදිහට සැලකුවොත් මේ ගමනේ කිසිම තැනක බාධාවක් එන්න බෑ. බාධාවක් ආවනම් පැහැදිලිවම පේනවා මේ අත්ත්ුක්කංශන පරමම්බන මුල් කරගත්ත ඇතුලෙන් පිටතට ගලපු ක්ලේශයක් නිසා තමයි ওই ප්‍රශ්නේ මතුවේ. නමුත් හොඳ පැහැදිලි හරීම පිරිසිදුයි සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ මේ පාඩම උගන්වන්නේ සීල ශික්ෂාදී අනිවාර්යයෙන්ම අපිට කියනවා සිල්වන්ත වෙන්න සිල්වන්ත වීමේ නම්බුව හිතර ගන්නයි කියලා. නැත්තම් සිල්වන්ත වෙන්නේ නැහැ කවුරක්. සමාධිමත් වෙන්න සමාධිමත් වීමේ වටිනාකම තේරුම් ගන්න කියලා. ඒකෙන් පස්සේ විපස්සනාට ගියාට පස්සේ තමයි කියන්නේ දැන් ওই කෝට් එක ගලවලා තියන්නේ කියලා. ඕක ඇඳගෙන ආවේ මෙතෙන් ඇතුල් වෙන්න විතරයි. දැන් පුළුවන් තරම් සියල්ලටම සමහිත ඇති කරගන්නයි කියලා. ඒක නිසා විපස්සනා අමාරු දෙයක් කියලා කියනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි. මේක දිරව ගන්න බැරි කම නිසා. මේක තේරුම් ගන්න බැරි කම නිසා. ඒ නිසා සීලේදී සීලේ වශයෙන් බලනකොට අනිවාර්යයෙන්ම තාරාතිරම් බලන්න වෙනවා. ගිති සරුවචනanse එක තැනක සඳහන් කරලා තියෙනවා මම උසස් කුලයකින් පැවතුනේ අපේ අම්මලා තාත්තලා අපේ පවුලේ සතුන් මරන්නේ නිසා මම සතුන් මරන එක හොඳ නෑ කියලා කුල ගෞරවය හරි දහලකලා සතුන් මර ඉන්නවනම් හොඳයි කියලා. ඒ කියන්නේ තමයි මාන්නක්කාරකමක් කරගෙන ඒ සඳහා සතුන් නොමරණන් ඉන්නේ ඒ ගන්න මාන්නක්කාරකම හොඳයි. ඒ වගේම සමාධිය වඩනකොටත් නොකරපු විදිය සමාධියකට යන්න පුළුවන් නම් ඒක දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මම මේ කරමි කියලා ගියහර කවන්නේ. නමුත් විපස්සනාට ගියාට පස්සේ ඒක සේරම හරියට කියනවා නම් <clears throat> ජීවිතයේ පැත්තේ මරණය දිහා බැලීම සහ මරණය පැත්තේ ඉඳලා ජීවිතය දිහා බැලීම සම්පූර්ණ වෙනස් ධර්මතාවයක්. මම කියවපු පොතක තිබුණා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවුරුදු 48 දී ඒ එන්ජිනර් රෙස්ට් එකක් ඇවිල්ලා එයා සාමාන්‍ය විදිහට කියනවනම් මැරිලා. නමුත් දොස්තරවරුන්ගේ අප්‍රත්‍යත ධෛර්ය නිසා මෙයා නැවතත් පණවිලා තියෙනවා. එයා ඒ වෙලාවේදී වෙච්ච සිද්ධිය තේරුම් ගන්න තියෙනවා සම්පූර්ණ ප්‍රභාස්වර වූ තාමත් සුඛ ඉලවෙන තැනක ගත කරලා තිබිලා තියෙනවා. හිතා ගන්නවත් බැරි මේ මනුස්ස ලෝකයේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් හිතා ගන්න බැරි සැපයක් විඳින කිසිම දෙයකට නොබැඳිච්ච සියලුම අභිඥා බලසහිත තනක ඉඳලා තියෙනවා. හොඳට අත්දකින්න බුද්ධ විඳින්න පුළුවන් කාලෙක ඉඳලා නැවතත් ඒ දොස්තරවරුන්ගේ ප්‍රයත්න නිසා මේ කුණු පංචස්කන්ධයට එන්න වෙලා තියෙනවා. ආට පස්සේ ආයේ අත්දැකීම වාක්‍ය දෙකකින් පින්ඩණය කරලා පෙන්නනවා යම් කිසි කෙනෙක් ජීවිතේ පැත්තෙන් බලනකොට නම් මරණය කියන්නේ තාමත්ම අභාග්‍ය සම්පන්න කාලකන්ණි දෙයක් බව නම් ඇත්තයි. කවුරු හරි දන්නවනම් මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්න කිසි කෙනෙක් මේ ජීවිතයට ආයෙන එකක් නැහැ කියලා. මේ ජීවිතය කියන්නේ මහා ණයක්. මේක හිර කඳ උරක්. මේක සිංහලෙන් කියනවා නම් කැඹිරිල්ලක්. අපි කවුරුන්නේ කාම රාජිනීගේ කාම රාජධානියේ දත් බැලියෝ ඉතින් මේකේ නම්බුකාරකම් අපි අරගෙන වැඩි වැඩියෙන් හම්බෙන කෙනා වැඩියෙන් නම්බුකාරකම් පිළිබඳ අපේ නීතනවනේ හිටපු නායක හඳුරු ලොකු සාංශ නෙමෙයි පස්සේ හිටපු කේමනන්ද සාංශ කියනවා අසුචි වලක ඉන්න අසුචි පණුවේ ලොකු අසුචි කැලක් හම්බෙලා මට ලොකු එකක් හම්බුණා කියලා කනම්බුකාර කරනවා වගේ වැඩක් කියලා. එයා ඒක අරගෙන දූවනවලු මට ලොකු කැලක් හම්බුණා කියලා. මේ කාම ලෝකේ හම්බෙන සෑම සම්පත්තියක්ම ඒ ආර්ය වංශය පැත්තෙන් බලනකොට අන්නේ වගේ එකක්. ඌට වෙන ලෝකයක් නැහැ අසුචිපන්වට තියෙන අසුචි පමණයි. ඒ නිසා ඒක ඇතුලේ රණ්ඩු කෙරුවට manussත්වය කියන්නේ එහෙම අසුචි තනක් නෙවෙයි. කාමභෝගී කියලා කියන්නේ ඒක තමයි. නමුත් ඉන්හිහාට ගිහිලා රූප ලෝකෙට ගියාන අරූප ලෝකෙට ගියාන ඉන්හිහාට ගිහිලා ලෝකෝත්තර තත්ත්වයටපත් වුණා නම් අනේ කියලා හිතෙනවා. මේක අල්ලගන්න මේ මිනිස්සු මිනි මරන හැටි. මේක අල්ලගන්න මිනිස්සු හොරකම් කරන හැටි. මිනිස්සු කාම මිත්‍යාචාරය කරන හැටි. බොරු කේලම් හිස් වචන පරස වචන කරන හැටි. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන හැටි. මේ වැරදි ජීවන රටාවල යෙදෙන හැටි. දන්නවනම් නිර්ාමිෂ සැපේ කියලා කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම අවේදිත සුඛය කියලා කියන්නේ මොකද්ද කියලා. මුන්න තරම් ළමා වැඩක්ද මේ කරන්නේ. මේ මොකද මේ? මේ પરම්පරාව කරගෙන ආපු නිසා. මෙන්න මේ රැල්ලට අනිත් පැත්තට පීනීම තමයි සරුවචනාංශ ඉස්සල්ලාම ඇති කරලා දුන්න මනුස්ස මනසට මනුස්ස පරිණාමයට අලුත්ම දි รา වා ගන්න බැරි නමුත් අලුත්ම අලුත් පරිණාමය මේ 199.99ක් ගියත් වැරදි නම් වැරදි. ඒක තේරුම් ගත්තට පස්සේ කාටවත් උකට හරි කියන්න බෑ. ඉන්නේ වැරදි තැන ඉඳලා හරි තැනට යනවයි කියන එක කැලණි ගඟේ ගන්න වතුර බින්දුවක් මහලි ගඟට යනවා වගේ අමාරු වැඩක්. කැලිගඟේ වතුර කැලිගඟට ගියම තමයි මුහුදට යන්නේ. ඕක ආයෙ ගිහිල්ලා වාෂ්පීකරණ වෙලා ඇවිල්ලා ආයෙත් වැටලා කැලිගඟේට යනවායි කියලා කියන්නේ තරම් අමාරුයි අපේ ජීවිතේ හරි වාසනාවන්තයි. අපි ඉපදුනේ කාම ලෝකෙට අපි කාම වූත්‍ය විඳලා තියෙනවා. කොතන හරි සම්දිස්ථානයක් නිසා අපිට ඒ කාම භෝගීත්වයේ තියෙන යම් යම් අඩුපාඩු දැකලා 100ට 100ක් නැති වුණාට මේ භාවනාරාමේ භාවනාරතිය කියන ලෝකේ වචනේ කරන පිස්සුව හැදිලා ඒක තමයි වටිනම දේ. කවුරු හිතනවා ඔබ දියුණු කරන්නේ කොහොමද කියලා ඒ කෙනාට යට මූලික වටිනාකම පොඩ්ඩකට අමතක වෙලා ඒකයි ඇක්සලරේට් කරන්න ආන්නේ. හදිසි කරන්න හදන්නේ. මේ මූලික දේ දන්නවනම් එච්චර ලොකු දෙයක් නෑ. බුදුරජාණන්සේ කවදාකවත් මේ ජීවිතේ වැටුණු නැත්තන්ට ආයේ මේ කලබල කරන්න උගන්ලා නැහැ. උන්වහන්සේ කියන්නේ මේ ජීවිතේ වැටුණා නම් අනිවාර්යයෙන්ම නිවනට තමයි. ආපස්සට යනවනම් කුමානසික අසහනයක් වෙන්න ඕනේ. එනිසා කායික දුර්වලතාවයක් වෙන්න ඕනේ. මේ ගමනට වැටුණාට පස්සේ ඒක ඇත්තටම හරියට වැටෙන්නේ සෝවාන් වීමේදී පැහැදිලිවම කියන්නේ සෝතාපන්න කියලා ගඟට වැටුණයි කිය සිමුහුදට යන. ඒ වගේ තමයි අපි මේ භාවනාරාමේ භාවනාරතිය අන්නර කියන ඉතරීතර චීවර මහාරිය වංශේ ඉතරීතර පින්නපාත මහාරිය වංශේ ඉතරීතර සීනාසන මහාරිය වංශේ දේවල් වලින් සකස් කරන ඉදිරියට යනවනම් ඒ භාවනා රාමතාවේ සහ භාවනා රතිය ප්‍රහාණය අතහැරීමේ රාමතාවේ නිස්සරණයේ අබිනිෂ්ක්‍මණේ රාමතාවේ සහ රාම ඇති කරනකොට උගා ප්‍රවේශම් වෙන්න අපි තාම නහය මට්ටමටත් ඔලුව උසගන්නේ නැතුව කාම ලෝකේ ගිලිය ඉන්න ගම මුළු කාම ලෝකෙක මේ වැඩේ කරන්නේ නිසා අපට තනියම ඒ කාම ලෝකේ වෙනස් කරන්න බෑ එකයි අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ කාම ලෝකත් එක්ක නොගැටී සිටීම පමණයි ඒ සඳහා නේවත්තුක්කංසේති නොපරං වම්බේති. මෙන්න මෙතනදී මේ ආර්යවංශ සූත්‍රයේ විශේෂයෙන්ම මතු කරලා දෙනවා භාවනා රාමෝ හෝති භාවනා රතෝ භාවනා රතිය කියලා එකක් මේ භාවනා රතිය වෙනුවට යම් යම් වැඩ කිරීමකට කියනවා අරතිය කියලා ඒක සාමාන්‍යයෙන් ථේරවාද ඉතිහාසයේ බොහෝම මැකිච්ච ධර්මයක් වෙලා තිනවා අර්ථිය කියන මාර බලවේගී. ඒක ඔය කසක සූත්‍රය වගේ තැන්වල නැත්නම් මාර සංයුත්තේ සම්කේ සූත්‍රවල ਸਰවචනාංශිකේ දේශනා තියෙනවා මේ මාරයාගේ දසමාර සේනා පෙන්නන තැන්වල. මාරයට මාරයාගේ කැරට්ටුව පෙන්නන තැන් තියෙනවා බුදුහාම. පෙනතනක කියලා තියෙනවා උඹේ පළවෙනිම මාර්සේනාව කාමය කාමාටේ පඨමාසේනා ဒ ුතියා අරති උච්චති මේ අරතිය පෙන්වන්නේ අධි කුසලයට කම්මැලිකම කිය. මේක මොහුග දෙන සමුතරකානුකූලව නම් හිතනවා මොකද මෙහෙම වෙන්නේ කියලා. නමුත් වැඩේට බලනකොට අපි අනිවාර්යයෙන්ම අහුවෙලා ඉවරයි. දැන් පහුගිය දවස්වල තිබුණා මේ වාදයේ පැත්තක් ගන්න මම කතා කරන නෙමෙයි පින සහ පවයි නැත්නම් පිනයි කුසලයයි දෙක අතර වෙනස. ඉතින් මේක මගේ මේ කතා කරන යන මාර්ගය ඔප්පු කිරීම සඳහා හේතු සාධකයක් ගත්තොත් පින සහ පව කියලා කියන්නේ හොඳ නරක දෙක. හොඳ දෙයට පින කියනවා නරක දෙයට පව කියනවා. හොඳ කල යුත්තක් නරක නොකල යුත්තක්. ඉතින් මේ ඉන්න ඕනම සමාජයකට අපි මේ කළු කාඩ් එකයි සුදු කාඩ් එකයි දාලා කිව්වොත් මේ කළු සුදු වෙනසක් තියෙනවා හොඳ නම් සුදුය නරක නම් කළුය මොකද්ද තෝරන්න කැමති කියලා මම දන්නවා හුඟ දෙනෙක් 90ක් විතරම සුදු කාඩ් එක ගනි. එවද කාටවත් ඕනේ සහජාසී නරක වෙයි. එහෙමත් ඇත්තෝ ඉන්නවා. ඉතින් ඇත්තෝ ගොඩක් වෙලාට මානසික අසහන. දැන් රෝග නැති කෙනෙක් තෝරાવી. නමුත් යම් වෙලාවක යම් කිසි කෙනෙක් දුන්නොත් මේක හොඳයි, මේක වඩා හොඳයි. මේ හොඳින් වඩා හොඳ වෙන් කළ අඳුරන්න කියලා කිසි කෙනෙක් කැමති නෑ හොඳ අතාරින්. මම මේ හොඳ ගත්තේ බොහොම අමාරුවෙන් නරක අතහැරලා නිසා මේ හොඳ රකින්නවා. නමුත් ඒ වෙනුවට හම්බෙන වඩා හොඳ කවදාකවත් අපේ තර්ක ඥානෙට අහු වෙන්නේ නැහැ. ඒ අතින් බලද්දී අපි මොන්ටිසෝරි පන්තිවත් නැටව. අපිට තියෙන අවස්ථාවල් ප්‍රස්තාවල් දිහා බලනකොට අනන්තයි අප්‍රමාණයි. නමුත් මේ සෑම වෙලාවකම අපි හොඳට ඡන්ද දෙනවා මිසක් වඩා හොඳ දිහාට කල්පනා කරන්නේ. මෙන්න මේ වඩා හොඳ තියෙද්දි හොඳ ආශ්‍රය කිරීමට අරතිය කියලා කියනවා. මේක ශාස්ත්‍රීය භාෂාව කියන්නේ අධි කුසලයට කම්මැලි වීම කියන්නේ. ඒ වෙනුවට මේ නරක දෙයක් නෙවෙයි කරන්නේ හොඳ දෙයක් කරන්නේ. ඒ මන්දිවර පත්‍රයටත් ලියනවා. කට්ටියටත් කියපාන. මම එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මම නරක වැඩ මෙච්චර තරලා මෙච්චර හොඳ වැඩ කරනවා කියලා. නමුත් බැලුවොත් මේ මනුස්සයා ඒ වෙනුවට ඊට වඩා හොඳින් කලහක්ක් තිබියදී ඒක වසාලන්නයි මේ කරන හොඳේ ගැන කෑ ගහන්නේ. නමුත් යෝගාවචරයට වඩා හුඟක් වෙනස්. එහෙම නැත්නම් සත්පුරුෂයට වඩා හුඟක් වෙනස්. එහෙම නැත්නම් යෝ භාවනා රාමතාවේ ඇති කෙනා, භාවනා රතිය ඇති කෙනා අරතියේ තියෙනා වූ මේ මලකඩ කන ගතිය. එහෙම නැත්නම් ඇටුවම් බහින ගතිය. එහෙම නැත්නම් වඩා හොඳ තේදී හොඳ දිහාට අදින ගතිය නිතරම ඇහ ගහගෙන ඉන්නේ. ඇහ ගහගෙන ඉඳලා කිසිම වෙලාවක වඩා හොඳ හොඳ නිසා පැත්තකට දාන්නේ. අඩු ගන්න අවස්ථා 10ක් આવොත් එකක් හරි වඩා හොඳව ඉදිරියෙන් තියාගන්න උත්සාහ කරන පටන් අරගත්තොත් ඒ කලාව ඒ ඒ ශිල්පය ඒ ක්‍රමසාවිදි තේරුම් ගන්න පටන් අරගත්තොත් එයාට තේරුම් ගන්නවා බුදුහාමුදුරන්ගේ කාලේ අපි සවැත්තුර ජේතවනාරාමේ හිටියත් මෙච්චරම තමයි. අද අවුරුදු 2552කට පස්සේ අපි මේ අප්‍රතිරූප දේශයක වාසය කරත් මේ හොඳින් වඩා හොඳින් තේරීමේ අභියෝගේ එච්චරම තමයි. අපි මෙහෙම මැරිලා ගිහිල්ලා ඊගාට මෛත්‍රී බුදුහාමුදුර කාලේ ඉපදුනත් ඔය අභියෝගේ ඔච්චරම තමයි. ඕක අද කෙරුවත් ප්‍රතිඵල එහෙමමයි. හෙට කෙරුවත් ප්‍රතිඵල ඔහොමමයි. ශාසනය කවදාකවත් පිරුණු වීමක් නැහැ. අපි පිළුණු කරන්නේ අර ආයාසෙන් දිනාගත්ත හොඳ රකින්න උත්සාහ කිරීමයි. ඒ වෙනුවට කැප කරන වඩා හොඳ අපි පහත් කරන්න සලකන දෙයට තමයි මේ රීසනින් කියලා කියන්නේ හේතු කරුණු දැක්වීම කියලා කියන්නේ. ගහට ගිය මිනිහා අයිතිකාරය වෙනවා දකින්නට මිනිහා අර මොකද යකෝ මගේ කිතුල් ගහට නැගී. ඊට පස්සේ කියනවා මම මේ තනකොළ ටිකක් කපන්න නැග්ගා. කොහෙද යකෝ තනකොළ කිතුල් ගහේ ඒකනේ උන්නේ බහින්නේ මේ. මේ වගේ දෙයක් තමයි අපි දිගටම කරන්නේ. ඒක නිසා ওই ලංකාවේ ප්‍රසිද්ධ බයිලාවක් තියෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි මුළු දවසම අපේ වෙන්නේ. සම්පූර්ණ දවස හොයලා බලන්න අපි මේ නිදහසට කරුණු තියා බැලුවොත් අපි ලේසියටත් පහසුවටත් අර පුරුද්ද කරනවා. කරලා බබා ගෙදර ළමයා හරි පන්තිය ස්කෝලේ හරි යවුවොත් ඇයි සර් ඇයි ටීචර් ওই වැඩේ කෙරුවේ කියලා අපි හිතගෙන බන කියනවා. ඒ තමන් කරපු තකතිරුකම වසාලන්න. අර හම්බෙච්ච වටිනා අවස්ථාව පැහැර හැරීමත් සම්පූර්ණ අර හේතු කාරණා දැක්වීමෙන් මකල යනවා. මෙන්න මේකෙදි කවුරක්වත් රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ තමයි. ඒක නිසා අපකරා පැමිණෙන අවස්ථාවල් අසීමිතයි. ඒකයි manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ. කන සම්පatti දුර්ලභෝ. ක්ෂණ සම්පatti ඊටම දුර්ලභ නැහොත් ඒක අන්ධයාට මැනිකට පය ගහුණා වාගේ. කහුලන්න දන්නේ නැත්තම්. මැණික් ගොඩක ඇවිද්දත් ඇති වැඩක් නැහැ. ඒ නිසා සරුවචනසේ සඳහන් කරන්නේ මේක මේ ඇති හැටියේ ඇතිදී ඇති හැටියෙන් දැකීමට ඇසපෑදීම. මේ දේ නරක දේ, මේ දේ හොඳ දේ, මේ දේ වඩා හොඳ දේ කියලා. තෝරන්න තෝරපු ගමන් සක්විති රජපැටියෙක් වෙනවා. තෝරලත් හොඳට විතරක් එළඹුණොත් වාලෙක් තාසෙක් බාටපත් වෙනවා. නරකට ගියොත් අපායක් හදාගන්නවා. ඒ නිසා මේ අවස්ථා තුන ඕනම සංසිද්ධියක තියෙනවා. ඒසාර ඉමර්ෂන් කියන බටේට වෛද්‍ය මේ දාර්ශනිකය ලියලා තිබුණා අපි කරන ඕනම දෙයක් මීට වඩා හොඳින් කිරීමේ ක්‍රම තියෙනවා. තා කිසිම තැනක අපි හිතන්න නරකයි අපි එක්ස්පර්ට්ලා කියලා. අපි දක්ෂයෝ කියලා. අපි මේ පළතට පැමිණුණා කියලා. මේ සෑම දෙයක්ම විතර හොඳින් කරන්න ඕන. ඒක සඳහා බුද්ධ ධර්මය උගන්වන ක්‍රමය තමයි මේ අරතිය. අරතිය තමයි අපි බොහා කරන්නේ. භාවනා රතිය කියලා කියන්නේ එන සෑම බාධකයක් සාධකයක් වඩපත් කරගන්න හැටි. අපි ඉස්සෙල්ලා බාධක ධර්ම අයින් කරලා පුළුවන් තරම් සාධනීය දේවල් සාමාන්‍ය ශාසනික වචනේ කියන සප්පාය දේවල් සකස් කරලා දීලා තමයි සතිය පුරුදු කරන්නේ ඉඳගෙන ඇත් එක වහන ශබ්ද නැත්නකට ගිහිල්ලා වහලා පුරුදු කරනවා. පුරුදු කරලා ටිකක් කරදර තියෙන තැනට දාලා බලනවා. පුළුවන් මේ හදාගත්ත සතිය සක්මන් කරන ගමන් ඇස් දෙක අරලා රූප ශබ්ද තියේදී පුළුවන් ද කියලා. ඉතින් එතෙන් යනකොට මට රූප තියෙන නිසා පස්සේ වහන්න බෑ. ඇත්ත ගැටලා තියෙන නිසා හුලං වදින නිසා සත්තු පීනන බන නිසා බෑ කියලා කිව්වොත් මේ උගන්නන පාඩමේ තියෙන අභ්‍යාසය තේරුම් ගන්නෑ. ඒකේ පාඩමේ කොටසක්. යම් යම් අභියෝගතා මැදදී සතිය වඩන්න පුළුවන්. ඒ හැමදාම මේ පරියන්කේදී පමණක් නම් සතිය වඩන්න පුළුවන්. ඒක බැරි නම් සාමාන්‍ය පොඩි වැඩක් කරනකොට කරන්නේ ඒ සතියෙන් කවදාකවත් ජීවිතයට අදාළ කමක් එන්නේ. නමුත් මේ ජීවිතයට අදාළ සිද්ධියෝ සතිය පටන් ගන්න බෑ. තා පටන් ගන්නකොට හරියට පරිේශනාකාරයක් වගේ සීමිත තත්ත්වයකදී පාලනය කළ හැකි තත්ත්වයකදී කරනවා. කරනකොට උස්සස් ප්‍රතිඵල හම්බෙනවා. ඒකෙන් අපිට හැකි සංඥාවක් ඇති වෙනවා. පෙරපින් කරලා තියනවාද? ත්‍රි හේතුකද ඕන දෙයක් මේ භාවනා කරනකොට අල්ලත හැකි තියෙනවා නම් යයි ඉස්තරහට තියෙනවා නම් සතිය අරමුණට මුණ දාලා ඉන්න පුළුවන්. එතකොට ක්ෂණය මේරෙනවා. ඊට පස්සේ බලනවා රූප ශබ්ද ටිකක් තියෙටි. ඒකත් පුළුවන් නේද? ඊට පස්සේ බලනවා එදිනදා වැඩක් කරන ගම. ප්‍රයෝජනයක් සලකන ගම සතිය වඩන. එන්නේ එන්නේ එන්නේ එන්නේ අභියෝග ටික ටික තියෙදි සතිය වඩන පටන් ගන්නකොට තමයි මේ සතිය දලුලාලා මෝරලා එන්නේ. එහෙම නැතුව පරියන්කේදී පමණක් තියෙන සතිය නම් මේක එදිනදා ජීවිතයට අදාළ නැහැ. ඒ නිසා ඒ අතින් බලනකොට හොඳ පැහැදිලිවම කියන්න පුළුවන් හුදු ආනාපානයේ පමණක්ම බාධක වලින් තොරව පවතින සතියට වැඩිය ආනාපානට හිතවිලි වේදනා සද්ද බාධා කරද්දී පවතින සතිය වඩා ශක්තිමත් වඩා හොඳ එක කියලා. මම නැවතත් කියනවා හුතු ආනාපානයේ ආස්වාද ප්‍රස්වාස දෙක පමණක් පවතිද්දි මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා දැනගන්නා සතියට වඩා යම් යම් ප්‍රමාණයකට යම් යම් හිතවිලි බාධා තියෙද්දි කයේ වේදනා දැනෙද්දි බාහිර සද්දා දැනෙද්දි එව්වට හිත නොයවා අර ආනාපානයේ අරසා කරන එකකින් ගන්න සතිය වඩා අභියෝගශීලී වඩා පැලල් ශේෂ්ත්‍රයක වැඩ කරන්න පුළුවන් ඊටත් එහාට ගිහිලිවලා යම් යම් චේතනා පවතිද්දී පය ඔසවනවා, යවනවා, තබනවා, පිඟන් හොදනවා, රෙදිගලේ ගහනවා, වැසිකිලි කරනවා, කැසිකිලි කරනවා ආදී චේතනා පවතිද්දී සතිය පවත්වන්න පුළුවන් නම් ඒ සතිය ඊටත් වඩා හොඳයි. එnde end end end end ඒ පුද්ගලයා දැනගන්නවා මේ ප්‍රස්තාව කියන එක. ඔක තමයි වික්ෂණ සම්පත්තිය කියන්නේ. ඒක මේ පුද්ගලයාගේ ක්‍රමසහ විදි අනුව තීන්දුව වෙනක් මිස පරිසරයෙන් ලබා දෙන්නක් නෙවෙයි. පරිසරයට අවශ්‍ය විදිහට ගලපගන්නේ එන්නේ භාවනා රාමේතා භාවනා රතිය දිහාවට බාලදක්ෂයෙක් සිද්ධියකට මුහුණ දෙන හැටි. එහෙම නැත්නම් හෙල්ත් සර්විස් කරන කෙනෙක් එහෙම නැත්නම් පැරාමෙඩිකල් සර්විස් එක කරන කෙනෙක් හදිසියනසෝරදී කටයුතු කරන හැටි. ඒක යාගේ දැනුම අවශ්‍යයි තමයි. නමුත් ඒ තන්න තන්වැසි නුවණ කියන අවශ්‍යතාවයේ අනුව තනට කලපෙන නුවණ ඔක්කොගෙම ක්‍රීම් එක තමයි. ඉතින් ඒක පොත්වල නැහැ. කවදාකවත් නැහැ. ඒක එතන එතන හදා ගන්නවා. අන්නේ හදා ගන්න පුළුවන් ගතිය කවදාකවත් නෑ මේ ඇඳුම පිළිබඳවත් හදා ගන්න පුළුවන් ගතිය නැති මිනිහා. කෑම පිළිබඳවත් හදා ගන්න පුළුවන් ගතිය නැති මිනිහා. ඒ වගේම මේ තේනාසනේ ඉන්න කියන තැන පිළිබඳවත් ප්‍රයෝජන සලකලා වැඩ කරන්න බැරි කෙනාට එන්නේ නැහැ. ඒක බොහොම ගොරෝසු තත්. ඒක හදාගත්තට පස්සේ භාවනාවේදී ඔන්න ඔය අභියෝගය එන සෑම කරදරයක්ම සාධකයක්ම බාධකයක්ම සාධකයක් කර ගැනීම ගුරුවරුන්ගේ වචනෙන් කියනවා නම් මහසීසයඩෝගේ පොතේ විපස්සනා ඥාන විස්තර කරනට උන්වහන්සේ සඳහන් කළා තියෙනවා පුංචි පුංචි විපස්සනා ඥානයක් හම්බෙන්නේ පුංචි පුංචි දුකකට එහා පැත්තේ කියලා. ඉහළීල විපස්සනා ඥාන වලට යනකොට බරපතල දුකක් ආවනම් ඒ බරපතල විපස්සනා ඥානයකටයි ලෑස්ති වෙන්නේ කියලා හිත හදාගන්නයි කියන්නේ. ඒ දුක මඟහරින්න ගියොත් කවදාකවත් ආය සංසාරෙට ඒ එන්න බලාපොරොත්තු වෙන විපස්සනා ඥාන ලැබෙන්නේ නැහැ. ඒක මොකද තමයි උවමනාවෙන් එක වළකනවා. නමුත් තමයි තේරුම් ගන්න ඕනේ ඊයේ බැරි තරම් ඊට වඩා දුකක් ඇවිල්ලා තියෙනවා මට දරන්න පුළුවන් නම්. ඒක කායිමත් අහන්න දෙයක් නැහැ ගුරුවරයන් අහන්න දෙයක් නැහැ. ඒ සඳහා අපවීම කැපවීම තමයි සත්දාහ වැඩි කරන්න තියෙන ක්‍රමේ. වීර්ය වැඩි කරන්න තියෙන ක්‍රමේ. සමා සත්‍ය වැඩි කරන්න තියෙන ක්‍රමේ. වී සමාධි වැඩි කරන්න තියෙන ක්‍රමේ. ප්‍රඥා වැඩි කරන්න ඕනේ ක්‍රමේ. ඉතින් පැමිණෙන දුක ඉල්ලලාගත් එකක් නෙවෙයි. එන්නේත් ඇත්තට මේ දුක් ඒ භාවනා දියුණුව අනුව තමයි. ඒ එන දෙයට මූණ දෙනවා නම් එන්නේ එන්නේ එන්නේ අර අශීරු තත්ත්වයන් යටතේදී ඒ සද්ධා විරිය සති සමාධිය වැඩෙනකොට වැඩෙනකොට තමයි මේ බාහිර ලෝකයේ කිසිම දෙයක විශ්වාසයක් නැර ඇතුළත හදාගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව තමයි Tamange ගමනට හැරමිටිය වෙන්නේ. ඕක මරණෙදිත් කිසි කරදරයක් නැතුව අපි ළඟ හිටිනවා. ලෙඩ වෙනකොටත් හිටිනවා. වයසට යනකොටත් හිටිනවා. ඔය අනික් සෑම දෙයක්ම අපි අතහැරලා යනවා. ඔය හැම දෙයක්ම අපි ආශ්‍රය කරන්නේ අපි ලස්සනට සුන්දරව කටයුතු කරන තාක්කල් පමණයි. පොඩ්ඩක් එහෙම යදකුද වෙනකොට වයසට යනකොට දත් හරිනකොට ඔක්කොම කොන් කරනවා අපි පිටත් කරાવી මේ house for elders කියලා බොහෝම ගාණක් වියදම් කරලා හේතු කරලා තියලා පැත්තකට වෙනවා. කාට හරි බාර දෙනවා. මරුණට පස්සේ විශාල අවමංගල්‍ය උත්සවයක් කරලා නොදකින්ට පුච්චලා දානවා. බැරි වෙලාවත් මරුණට පස්සේ ආපහු ආව දුම් ගහලා එලවන්නේ. කට්ටරියෝ ගේනවා මේ පෙරේතයා එලවලා දෙන්නේ කියලා. ඉන්න කන්නම් ඇලි ගලි වාසිය තමයි තියෙන්නේ. පොඩ්ඩ ස්ලිප් වෙන්න ඕනේ වැඩේ බලන්න. එදාට සම්පූර්ණ අනිත් පැත්තක් වෙන්නේ. ඉතින් මේක මේ කවුරු කරන දෙයක්වත් නෙමෙයි මේ සමාජයේ හැටි. මේක අපි දැනගෙන එහා පැත්තේ මේ පැත්ත බලන්නත් ඉගෙන ගන්න ඕනේ මේ පැත්තේ ඒ පැත්ත බලන්නත් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න නම් මේ පැමිණෙන දුකට පැමිණි දුක් පැණි රහයි කියලා කටේ අත දාන්න වටින කතාවක් තියෙනවා සිංහලේ. මේවත් අහලා තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. පැමිණි දුක් පැණි රහයි කියලා. <clears throat> එන්නේ පණිවිඩයක් දෙන්නයි. ඉතින් ඒ පණිවිඩය ගන්න නැතුව යන්න කිව්වොත් දුක යන්නේ කනගාටුවේ. මේ මනුස්සයාට මෙච්චර වටින පණිවිඩයක් දෙන්න ආවේ මනුස්සයා ගත්තේ නැහැ කිය. මහසිසාරගේ ගෝලයා ප්‍රධානම ස්වාමීන් වහන්සේ තමයි පණ්ඩිත ශාන්සේ උන්වහන්සේ කාට භාවනා කරන්න උන්වහන්සේ කියන්නේ විපස්සනා භාවනා කරන කෙනාට දුකක් ආවනම් සිරි දෙව්දුව කොට ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා කියලා තියෙනවා. ඒ දුක තමයි ඒ වටිනා විපස්සනා ඥානයක් එන එකට පෙර සලකුණ. ඒක තමයි ඉස්ලාම් වාදී උනේ භාවනාවකට ඒ පාතිමා රිට්‍රීට් එකේ ලේවැල්ලිදී ඒකට ආවේ මුනින්ද්‍ර ජීතුමා ඉන්දියාවේ ඉඳලා. එතකොට මට ඉතර ඉංග්‍රීසි දැනුමක් තිබුණා රිට්‍රීට් එකේ ඉංග්‍රීසියෙන්. මොකද එතුමා පැහැදිලිවම කිව්වා කවදාහරි සෝවාන් මාර්ග ඥානෙ ලැබෙන්නේ මරණ වේදනාව පර්යංකේදී හෝ අත්දැකකට පහුවෙන්දයි කියලා. මේක දන්නවනම් මං හිතන්නේ කවුරක්ක භාවනා මධ්‍යස්ථානට කොට වෙයි කියලා. කට්ටි එන්නේ මේකට දුක නැති කරන්න හිතාගෙන. බලනකොට වෙන්නේ මොකද්ද? භාවනා කරනකොට දුක වැඩි වෙනවා කියලා කට කතායි. බුදුජානනාංශී කිසි දෙයක් වසංගලා නැහැ. උන්වහන්සේ ඉස්සල්ලාම මොකටද මේ කට කහනවටද මේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් තිබෙන්නේ? ඉතින් අපි භාවනා කරන මේ දුක එනකොට වළක්වමින් දුක සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපිට එකයි කරන්න වෙන්නේ දුක හරහා යන්න වෙනවා. දුක හරහා යන්න නම් ඒක පැමිණෙන හැටියෙන් දකින්න වෙනවා. ඒකට මේ අලුතෙන් ආලවට්ටම් කරන්න එපා. ද්වේෂ කරන්න එපා. මග අරින්න යන්න එපා. මග හැරියොත් මතක තියාගන්න සංසාරයක් ඉන්න වෙයි. පැමිණෙන දුකට මුණ දුන්නේ නැත්නම් ආය සංසාරයක් ඉන්න වෙයි ආය වාස්තාව වෙනකම්. ඒ නිසා සතිය සමාධිය ආපු වෙලාවක අදිෂ්ඨාන කරන්න මා වෙඩිවෙන් එන්න තියෙන සියල්ලම ඒ தත්ත්වෙටම කිසිම වෙනස් කරන්න නැතුව සංස්කරණය කරන ඒ විදියටම පැමිණේවා. ඒකට බොහෝම ඉක්මන් ගබන. ඒ නිසා භාවනාරාමේතා භාවනාරතිය අර කියන අඳුබ සම්බන්ධව අර කියන සීනාසන සම්බන්ධව ආහාර සම්බන්ධව දක්ෂතාවයේම වඩා සූක්ෂම අවස්ථාවක්. ලද ලද අවස්ථාවේදී පහනාරාම හෝති පහන රතෝ. අතහැර දැමීමේ රාමය කැමැත්ත, පාතර දැමීමේ රතිය පවත් කරගෙන කරගෙන යනවනම් හරි ලස්සනට කියන්න පුළුවන් මේ ලෝකේ තියෙන ඕනම සටනක ප්‍රතිමල්ලවෙක් ඉන්නවා තරගයක් තියෙනවා. ඔය භාවනාරාමතා භාවනාරතිය පහනාතාමතා භානරතිය නිතරංග ජය. ලෝකේ ඕනි තරම් මේ හොරකම් කිරීමට රණ්ඩු තියෙනවා. දාන එකට රණ්ඩුවක් තියෙනවද කියලා බලන්න. ඕනේ තරම් දන් දෙන්න පුළුවන්. අපිට සතෙක් මරන්න ඕන නම් අපිට තුවක් වල්ලන්න වෙනවා, එල්ල කරන්න වෙනවා, নানা ආකාර තරඟ පුරුදු කරන්න වෙනවා. නමුත් සතෙකුට අබේ දාණි දෙන්න මොකක්වත් නැහැ. ඒ නිසා සතු නොමරා සිටින්න හොරකම් නොකර සිටින්න කාමීත්‍යාචාර නොකර සිටින්න බොරු කේලම් හිස් වචන පරස වචන නොකිය ඉන්න මත්බැ නොබී ඉන්න වැරදි ජීවන ගැලපෙන්න කවදාකවත් අරගෙන යන්නේ නිතරණංග ජයක් තියෙන. ඉතින් ඒ නිසා ඒක රතියක් කරගෙන ඒක හොබි එකක් කරගෙන ඒ ලද්ද ලද්ද අවස්ථාවේ ටික අතාරින්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයා ඒක අතාරින්නේ Tamanට මනාපයට දීලා නෙවෙයි. නන්නා දුන්න කෙනෙකුට දීලා. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච වෙලාවකුත් නෙවෙයි. අහුවෙච්ච වෙලාවේ දීලා දාන්න ඕනේ. යම් හේතුවක් නිසා දීපු දේ පිළිබඳව පස්සේ කල්පනා කරනවනම් පශ්චාත්තාප වෙනවනම් ඒ දීපු දේ ලැබෙන කුසලයට ඒක නින්දාවක් බාධාවක් වෙනවා. ඒක මේ බෞද්ධ බණක් කියන බව මම දන්නවා මට සීය තියෙනවා. නෝ යේසුස් වහන්සේ කියලා තියෙන්නේ දකුණෙන් දීපව වමට නොදැනෙන්න කියලා. ඔබ යම් විදියකට නම්බු වෙන නම්බු වෙන්න හදනනම් මගේ දකුණු අත දන් දෙන අතක් කියලා වම නම්බුකාර වෙන්න හදනනම් ඒ දාණින් ඇති වැඩක්. ඒක අනිවාර්යයෙන්ම අත්ුක්කංශන පරවම්බන කියනවා. ඒ නිසා නිකන් හුදු දීලා දාන එකයි තියෙන්නේ. ඒ දීලා දාන්නේ මොකටද? මේ විනෝදාංශයක් පිණිස. මම ඊටාම ආයාසෙන් ඩාඩිය මාංශෙන් හම්බ කරපු දේ නන්නා දුන්නා කෙනෙකුට දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන සතුට කවදාකවත් ඔය සැලසුම් කළ ගමන්ගේ දරුවන්ට බූදල් දෙන්නා වගේ එහෙම නෙවෙයි. ඉතාමත්ම පුංචි දෙයක් හරි කමන්නේ එහෙම ලදාවත්තාවේ දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් පුදුම සතුටක් එන්න පටන් අර ගන්නවා මේ දේවල් දීමෙන් ලැබෙන සතුට නිවලට මේ පිට. කොච්චරද කියලා කියනවනම් ඔය දාණයට බුදුහාමතුරු පාවිච්චි කරන වචන හතරක් තියෙනවා. චාගෝ, මුත්‍ති, පටිනිස්සග්ග, අනාලයෝ කියලා. දාණයට ත්‍යාගය කියලා කියනවා. මුත්‍ති කියලා කියන මිද්දෙනවයි කියලා කියනවා. පටිනිස්සග්ග කියන අතහරිනවා. අනාලයෝ කියන ආලය හරපනවයි කිය. ওই වචන හතරමයි නිවලට පාවිච්චි කරන්නේ. චාග, මුත්‍ති, පටිනිස්සග්ග, අනාලයෝ ඒසයි දානයේදී අපි ගන්න හැඟීමකින් කැක්කමකින් ආශාවකින් බැඳීමකින් තොරව දීලා දාන ගතියට බුදුහාම කියන්නේ මුත්‍ති මුත්තක ගතිය. ආන්නේ මුත්තක ගතිය පුරුදු කරනවා නම් අපි අනවශ්‍ය විචූර්ණ ඇඳුම් අතහැරලා දැමිලත් කරන්නේ ඒ අදහසින් පමණයි. මේ කාටවත් ඉඟි කරන්නවත් එහෙම නැත්නම් වෙන මොකක්වත් නෙමෙයි. ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන අනිකාරිය ඕන කෙනෙකුට ගණ්ඩායි. පින්නපාතෙත් එච්චරයි කෑම අවශ්‍යයි ඒක කෑම ගන්නවා මිසක් ඒකෙන් ආලවට්ටම් කරන්න යන්නේ නැහැ. සේනාසනයත් යැපෙන්න විතරයි. සාරිපුත්‍ර සාංශ මතක් කරේ. වාඩි වුණාට පස්සේ දනිස් දෙක තෙමෙන්නේ නැති මට්ටමේ හේවණක් තියෙනවා නම් ඔයින් එහාට මුකුත් බලාපොරොත්තු වෙන්න එපයි කියලා. එච්චරයි යෝගාවචරයට ඕන කරන්නේ. ආන්නේ විදිහට පුරුදු කිරීම කරනවා නම් ඒ නිවන රසය නිවන කියන්නේ දාහණය කියලා කියන්නේ නිවන පටන් ගන්නම නිවන කියන්නේ වැඩේ කෙලවරනේ දෙකේම එක රසයේ තියෙන්නේ පහනාරාම හෝති පහන රතෝ මේ ළඟදී ඔය මැතමැටික්ස් වල හොයාගෙන තියෙනවා කැවොස් තියරි කියන එක ඒකේ ෆ්‍රැග්මන්ට්ස් ගැන කතා කරනවා ඒගොල්ලෝ කියනවා කොයි එකත් කොයි එකම නියෝජනය වෙනවයි කියලා ආරම්භයේ අවසානයේ නියෝජනය වෙනවා the end will justify by the means කියලා කියනවා. ඒ වගේ ඒ දානයේ පවා අපි දැන් ඔය කරන දානේ තව ඉස්සරහට යන්න ගොඩාක් ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් ඒ දානේ වඩා හොඳින් කිරීමේ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අතහැර දමන අදහසින් දීලා දාන. මුක්ති. ඒ අදහසින්ම ඔය අනිකුත් දේවල් අතහැර තව යනකොට භාවනා කරගෙන ඉන්න වෙලාවදී වේදනාවක් එනවා ආනාපානෙ තියෙන. කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව ආසාව අතහැරලා දාලා ඒ වේදනාව පැත්තක වෙන්නලා ආනාපානෙ ඉන්න පුළුවන් නම් මං හිතන්නේ එච්චර වටන දානයක් වුණු ජීවිතේට අපිට කරන්න පුළුවන් මේ කියලා. ඒ දානෙට යන්නම් අපි කාය ජීවිත নিরপেক্ষව භාවනා කරන්න ඕනේ. එහෙම නැතුව දැන් ගිහලා පැන්ඩෝල් පෙට්ටක් බීලා නැත්තම් බාම් ටිකක් ගාගෙන පස්සේ ඇවිල්ලා භාවනා කරන්නම් කියලා කියන්නේ අර නිවනට පොඩ්ඩක් නතර වෙන්නයි කියලා කියන්නේ. මං ගිහලා පොඩ්ඩක් මේ කය හදාගෙන ඇවිල්ලා මසාජ් එකක් කරගෙන ඇවිල්ලා භාවනා කරන්නම් කියලා. ඉතින් මේ නිවන අපිට දෙකොණෙන් hina වෙනවැදී මෙහෙම මිනිස්සුනේ මේ නිවන ඉල්ලන්නේ කියලා. මේ කට්ටිය කවදා නිවනක් ලබයිද කියලා. ආධුනිකයට මේක අමාරුයි තමයි. නමුත් ඉස්සරහට යනකොට මතක තියාගන්න අපිට හැකියාවක් එනවා කාගෙන දරාගෙන ඉන්න. ඒක කවදාකවත් දෙන්නෙකුට එක සම වෙන්නේ නැහැ. තම තමන්ගේ භාවනා මට්ටකොල හැටියට. අන්නේ අවස්ථාව පැහැර හරින්න නැතුව කා ජීවිත নিরপেক্ষව යන්න පුළුවන් නම් ওই බුදුහාමුදුර සත්‍යපට්ඨාන කිය විදිහට අවුරුදු 7න් හෝ අවුරුදු 6න් හෝ අඩුම නම් සුමානින් හෝ මේක ළඟා වෙන්න පුළුවන්. නමුත් අර දෙකට දෙතාවර වෙලා අරකත් කාගෙන මේකත් කාගෙන හොඳත් ඕනේ වඩා හොඳත් ඕනේ කියන දෙපාරට වුණොත් නම් කල්ප ගණන් භාවනා කරන්න වෙයි. ඉතින් ඒක නැති කරන්නයි මේ කෙටි මාර්ගය හොයලා දෙන්නයි මේ ආර්ය වංශ සූත්‍රය දේශනා කරන්නේ. මේ භාවනාරාමේ මේ පහනාරාමේ තේරුම් අරගෙන භාවනාරාමතාවේ භාවනාරත්‍ය පහනාරාමතාවේ පහනරත්‍ය විශේෂයෙහිවත් වින කෙනෙක් පහත් කරන්න එපා. තමන් උසස් කළ සලකන්න එපා. අන්න එහෙම යම් කෙනෙක් ඇඳුම පිළිබඳව, ආහාර පිළිබඳව, ඉන්නා තන පිළිබඳව, භාවනා පිළිබඳව කටයුතු කරනවා නම් නිතරංග ජයක් භාවනාවට මෙපිටම, නිවනට මෙපිටම හම්බ වෙනවා. ඒ පුදුරට තේරෙන පටන් ගන්නවා ගන්නවා. දැන් මධ්‍යම ප්‍රතිපදා හම්බුනායි කියලා. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම් චිත්‍රීතර චීවර මාර්ය වංශය පටන් අරගෙන පින්න පාත සේනාසන වශයෙන් ගිහිල්ලා මේ කියන භාවනාරාමතා භාවනාරති කියන ආර්ය වංශයට අවශ්‍ය පරිසරයේ මානසික தත්ත්වය සකස් කරගෙන යනවනම් බුදුරජාණන් සදාහන් කරනවා ඉමේච පන බික්ක වේ චතෝයි ආර්ය ආර්ය චතෝහි ආර්ය වංශයේ සමන්නාගතෝ යම් කිසි මහණෙක් ඉන්නවනම් මේ ලෝකේ එහෙම නැත්නම් භාවනාකාරයෙක් ඉන්නවනම් මේ ලෝකේ මේ හතරෙම සමන්නාගත ඒ පුද්ගලයා පුරත්තිමා චේපි දිසායි විහෙරති සුවේ වාරතින් සහති නතං අරති සහති කියලා අන්නේ හතර පුරුදු කරපෙකන මේ ලෝකයේ දකුණු දිග කෙළවරේ වාසය කරත් ඒ පුද්ගලයා කවදාකවත් අරතිය විසින් මැඩලන්නේ නැහැ. ඒ පුද්ගලයාට අරතිය මැඩලන්න පුළුවන් කිය. අරතිය කියන්නේ මොකද්ද? අධි කුසලයේ කම්මැලි වීම. එන අවස්ථාව බුබ්බඩකමට කම්මැලිකමට මෝහයට මඟ අරින ගතිය. නැත්තම් ක්ෂණ සම්පත්තිය පැහැර හරින ගතිය. කවදාකවත් ඒ පුද්ගලයා මැඩලන්නේ නැහැ. ඒ පුද්ගලයාට එන්නකොටම අවස්ථාව හොඳට තේරුම් ගන්න වැඩ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පච්චිමාය දිසාය පච්චිමාය චේපි දිසාය විහෙරති. මිනිසයා බටහිර ලෝකේ ජීවත් වුණත් සුවේවරතින් සහතින්නතං අර්ථි සහති. ඒ පුද්ගල කවදාකවත් මේ ලෝකයා කාමාසාවට වැටුණා නිසා මම ඒ කට්ටියත් එක්ක ඉන්න සමාජශීලී වෙන්න මමත් මේ කාමාසාව වලට යන්න ඕනේ, පාටි වලට යන්න ඕනේ කියලා කවදාකවත් හිතන්නේ එයාව ඒක මැඩලන්නත් බෑ. එයා කායිමත් ගිහලා උපදෙස් ඉල්ලන්නෙත් නෑ. එයා දන්නවා මේක මේ ෂෙයාර්ලා තියෙනවා මට ඕන ඒක ගන්න පුළුවන් මට ඕන මේක ගන්න පුළුවන් ඒක ගත්තොත් මේ ආදීනව මේක ගත්තොත් මේ ආනිසංශ දන්න කෙනාට ආයෝගේ දෙකක් ඇත්තේ නැහැ. ඒ වගේම උත්තරාය චේපි දිසාය විහෙරති. උතුරු කුරු දිවයිනේ වාසය කරත්. ත්‍රේ වාරතින් සාතිනතං අර්ථිකා. මේ පුද්ගලයාට කවුරක්වත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හුදුට මදමාවත තේරෙනවා දක්ෂිනාය චේපි දිසාය විහෙරති. දකුණු දිවයිනේ ජීවත් වුණත් බාධා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පුද්ගලයා අපරාජිත පුරුෂයෙක් බාටපත් වෙනවා. අපරාජිත තැනකින් තමයි පටන් ගන්න. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ආර්යවංශ හතර පුරුදු වෙනකොට ඒ පුද්ගලයාට තේරුම් අරගන්න පුළුවන් වෙනවා මේ appropriate technology කියලා එකක් තියෙන. තන් වැසි නුවණ කියන එක. මේ වෙලාවේ මම මොකද කරන්න ඕනේ කියන එක. කවදාකවත් හිතන්න මේක විතරක් පොත්වල නැහැ. මේක විතරක් කවදාකවත් මූල ධර්ම වල නැහැ. මේක කවදාකවත් ගුරුවරු කියලා දෙන්න බෑ. මේක සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ අද්දක හොදාගෙන කියනවා මේ සම්බන්ධයෙන් උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ. මම මේකට අවශ්‍ය අඩුම gadu උඹලට කියලා දීලා තියෙනවා. ඒ වෙලාවට සිහිනුවණින් කල්පනා කරලා බලලා කල යුත්ත කරන්න ඕනේ කියලා. ඒ මොකද බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා එහෙම කෙනෙක් තංකිසේ හේතු මොකද මේ පුද්ගලයාට මේ අපරාජිත මාර්ගයේ පහළ වෙන්නේ අරති රති සහෝති භික්කවේ ධීරෝ ධීරවන්ත පුද්ගලයා හැම වෙලාවෙම එන බාධා වෙතින සාධකයේ බලන්නයි බලාගෙන ඉන්නේ. හැම අඳුරු වලාවකම ඉදිරි රේඛාවක් තියෙනවා. ඔය අන්ධකාරය ගැන වලාකුණ ගැන කතා කරන්න ගියොත් පොත් ලිය හැකි නමුත් අපි නාස්තික වෙනවා. අර තුනී රිදී රේඛාව විතරක් බලන්න පටන් අරගත්තොත් ජීවිතේ පිපෙනවා තිරියන් වෙනවා. අලුත් වෙන ගතියකට එනවා. ලෝකේ තියෙන හරියක් පුවත්පත්වල තියෙන්නේ, රේඩියෝ වල තියෙන්නේ, ටෙලිවිෂන් වල තියෙන්නේ අනුන්ගේ වැරදි. වැරදි නැත්තම් අපි බලන්නෙත් නැහැ. කවුරු හරි උදේ ඉඳලා හැන්දෑවකම මේ භාවනා කරන එක ටෙලිවිෂන් එකේ පෙන්න පෙන්න හිටියොත් කවුරු බලයි? අනිවාර්යයෙන් මේ channel එක වහන්න වෙනවා. මොකද අපිට ඕනේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් වගේ ෆයිට් එකක් ඕනේ, මරණයක් ඕනේ, මගුල් ගෙදරක් ඕනේ, සින්දුවක් කියන්න ඕනේ. ওই ටික තමයි බලන්නේ. මෙන්න මේවා අතර අරතිය නැත්නම් අපි වළක්වන තැන දැනගෙන භාවනා රතියට කරුණු හොයන කෙනාට මේ සෑම දෙයක් තුළම ධර්මයේ තියෙනවා. ජී පුද්ගලයා කොයි දිවෙයිනේ හිටියත් කොයි පළාතේ හිටියත් එයාව වටලන්න බෑ. එයාව බිම දාන්නත් බෑ. ඇත්තටම කියනවා වැටෙනවා වැටලා බෑ Taman නැගිටිනවා. මම මේ දේ අත්පිරිගත්ත නිසා මම වැටුණා. පිටින් කාගවත් මට තරණක් නැහැ. මෙන්න මෙහෙමයි මම නැගිටින්න ඕනේ කියලා ඒ තුලින්ම ප්‍රතිශක්තිය වඩ아가න ඒ පුද්ගල නැගිටිනකොට නොබෝ කලකින්. තමන්ට නැගිටින්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා මේ බුද්ධ ඒ සූත්‍රේ સમાપ્ત කරමින් සරුවචන සඳහන් කරලා තියෙනවා නාරති සහති වීරං නාරති වීරං සහෝ ධීරෝව නරතිං සහති ධීරෝව නරතිං සහෝ මේ වීරයාව කවදාකවත් අරතිය කියන අධි කුසලට කම්මැලි වීමේ ගතියෙන් වටන්න බෑ ධීරය හැම වෙලාව වීරය හැම වෙලාවෙම බලන්නේ මේ ඉන හැම බාධාකම තියෙනවා සතුට වෙන්න කාරණාවක්. ගැලවු මාර්ගය. ඒක නිසා ආයේ පුද්ගලයා වීරත්වයෙන් නතර වෙන්නේ නැතුව ධීරව එන එන බාධා වෙතින ගැලවුම් මාර්ගයේ තේරුම් ගන්න පටන් අරගත්තොත් එවස එnde එnde එnde මේ අරතිය මැඩලමින් භාවනා රතිය වඩන්න හිතගෙනත් ඉඳගෙනත් ඇවිදිමුනුත් නිදාගනිමුත් කරනවා. පරියංකේ සක්මනේදී එදිනදා වැඩවලත් කරනවා. බෞද්ධයන් අතරත් අබෞද්ධයන් අතරත් කරනවා. භාවනා කාර්යය අතර නැති කාර්යත සෑම තැනම කරන්න පටන් ගන්නවා. ඒක නිසා <clears throat> සබ්බ කම්ම විහායිනං ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන මේ කාම ක්‍රීඩා සියල්ලම අතහැරලා පනුන්නං කෝ නිවාරයේ අතහැරලා ඉවයි වෙන් වෙන්න උත්සාහ කරන කෙනා නෙක්ඛං ජම්බෝන දස්සාවි කෝතං නින්දිතු මරහති ඒ කාම ලෝකේ සම්පූර්ණ යවාදිකෝ කාම ක්‍රීඩා පවත්තද්දී මේ අරතිය ගැන දන්න කෙනා ඒ වගේ නොසැලී ඒ වගේ වෙන් වෙලා ගත කරනකොට අන්නේම දඹ රත්තරණක් වගේ මෙවැනි හිතක් ඇති වෙනකොට කවුරුනම් නිඳා කරන්න දක්ෂ වේද කියලා බුදුහාමුදුරුවෝ. දේවාපිනං පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතෝ මේ ලෝකේ ඉන්න වැදගත් පුද්ගලයෝ පඬිතුය විතරක් නෙවෙයි දිව්‍යෝ පවා මෙන්න මෙවැනි රැල්ලට ඕජාවට කාමෙට ඇදගෙන යන ලෝකේ අර ඉස්සරහට රළ කපාගෙන ගඟ දිගේ ඉහිල පීනන්න හදනවා වගේ අරතියේ තියෙන භයානකම තේරුම් අරගෙන භාවනා රතිය පහදා දෙන්න නැතුව අරතිය මැද භාවනා කරන කෙනාට මනුස්ස ලෝකේ තර නෙවෙයි දෙවියෝ පවා පහදිනවයි කියලා කියනවා බ්‍රහ්මයට වඩා ඉස්සර වෙලා ස්තුතිවන්ත වෙනවා කියලා කියනවා නිසා අපි මේ කරන සෙල්ලම මේ මිනිස්සයා කියන tire විතරක් නෙවෙයි පේන්නේ ඒක දෙයයන්ටත් විරුද්ධයි බ්‍රහ්මීන්ටත් විරුද්ධයි විවෘතයි නිසා අපි තේරුම් ගන්න ඕනේ එක චිත්තක්ෂණයක් ආස්වාස ප්‍රසවාසයේ දකින්නයි කියලා කියන්නේ අපි සියලු මනුස්ස ලෝකේ කරන්න පුළුවන් උත්තම කෘත්‍ය කරනවා සියලු දෙවියන්ට කරන්න පුළුවන් උත්තම කෘත්‍ය කරනවා සියලු බ්‍රහ්මයන්ට කරන්න පුළුවන් උත්තම කෘත්‍ය කරනවා. ඒ ඇති අපිට මුළු ජීවිතේටම එක චිත්තක්ෂණයක් ආස්වාසය එනකොට ආස්වාසය දන්නවනම් ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය දන්නවනම් එච්චරයි. ඊගාවට තියෙන එකම වැඩේ තමයි ඊගාව චිත්තක්ෂණය මේ ගත්ත සතිය ගෙනින එක. ඒකට ක්‍රමසාවිදි ටික කාලයක් යනකොට තේරෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේ වර්තමානයේ හිත පැවැත්ම තමයි අපිට කරනවා උත්තරම කෘත්‍යය. ඒක කරන එකක්ද කරන එකක්ද කියන එක ව්‍යාකරණ අනුකූලව ප්‍රශ්න නගන්න පුළුවන්. ආරම්භයේදී කියන්න වෙන්නේ කරන්නයි කියලා තමයි. කරගෙන කරන යන දවසක් එයි. පුරුද්ද නිසාම ඉබේම හිත ඇවිල්ලා වර්තමානයේ හිටින වෙලාව. අනේ එදාට භාවනාව කෙරෙන දෙයක් වඩපත් වෙනවා. එදාට අපි මේ ප්‍රවාහයට අහු වෙන ගතියක් එනවා. ඉතින් සෝතාපන්න කියලා කියන්නේ ඒකෙම ස්ථිරතාවයක් තමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙලා තියෙනවා. කිසියම් තාරාතිරමකින් තොරව පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං මහණ මේ සෑම මිනිස්සෙක් ලාවම තියෙන හිත අන්තිම ප්‍රභාසරයි. මේක මේ පිට කට්ටේ. පිට කාටුව. පිට මලකඩ ටික විතරක් එකිනෙකාට විශේෂිතයි ඒක ආගන්තුකයි කිය. ඒ ආගන්තුකම ඇති වුනේ මොකද්ද? අපි ගත කරන ජීවිතයේ තියෙන කච්චල් නිසා. මලකඩ නිසා. එනිසා පිටකට්ටේ සවුත් උනාට ඒක ඉතාමත්ම තුනි කට්ටුවක් තියෙන්නේ. ඒ අනුව තමයි අපි ගෑනු පිටිමේ බෙදන්නේ. ස්ත්‍රී පුරුෂ පැවිදි උපැවිදි දක්ෂයා අදක්ෂයා සිල්වන්තයා සිල්වන්ත නැති මනුස්සයා නමුත් මේක ඉතාමත්ම තුනී දෙයක් මේක විදපු ගම ඇතුළේ තියෙන මහා ප්‍රභාසරය අන්නේ ප්‍රභාසරය තිමානෝට දේවදත්තගේ බුදුහාමුදුරන්ගේ වෙනසක් නැහැ අපේ බුදුහාමුදුරන්ගේ හිතේ කිසි වෙනසක් නැහැ. එවැනි 199ක් වූ මේ ප්‍රභාස්වර අපි වහලා තියලා තියෙන්නේ අන්නර පිට තියෙන තුනී කට්ටෙට. ඉතින් අපි අයිතිවාසිකම් කියන්නේ තුනී කට්ටෙට. ඒ මලකඩේට. බුදුදහමසේ කියනවා රන් කරුවෙක් රණේ මල හරින්නාසේ. ඇතුලේ තියෙන දඹරත්තන්ට තුවාල නොවන විදියට තාම සියුම් ක්‍රමයට අර පිට තියෙන ආසව ටික පිට තියෙන අනුසය ටික පරිඋත්තාන කෙලස් ටික වීතික්‍රම කෙලස් ටික තුනී කරුවට පස්සේ අලුතෙන් ලබන මොකක්වත් නැහැ අපිට. අර වැහුම් අරින එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ වැහුම් ඇරියට පස්සේ එවැනි දඹ රත්තරනකට කවුරුනම් නිඳා කරයි. කාටවත් බැරි වෙනවා. ඒක නිසා ඒ කියන්නේ අපි උසස් වෙන්න හදනව නෙමෙයි. අපි මේ ඔයාට <clears throat> නැත්නම් මට හම්බුණා කියන එක නෙමෙයි. අපි අනිත් අයටත් ආදාසයක් පෙන්නනවා. ඔය මලකට පිට කට්ටෙට ආවඩන්න එපා. ඕකට කරුණු එකතු කරන්න යන්න එපා. එකතු කරන්න කරන්න වෙන්නේ නාගමාණික්කයක් අස්ස බෙට්ටකින් වැහුවා වගේ ඔගේ කාන්තිය නැති වෙනවා. ඔය මඩ ටික අයින් කරන්න. ඔය ගොම ටික අයින් කරන්න. ඔක්කොම ආගන්තුකයි. ඒව අපිට මේ වටින් දප්පු දේවල්. ප්‍රභාසර හිතට අයිතිවාසිකම් කියනවා නම් අපිට තටමන්න දෙයක් නැහැ. නමුත් අවාසනාවට අපි අයිතිවාසිකම් කියන්නේම අපේ කැත ටිකට. කෙලස් ටිකට. පුරුදු ටිකට. මම ආයනේ ටිකට. ඒක දෝෂයක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. එහෙම තමයි මේ සංසාරේ දුවන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ හිමින් සීරුවේ. හීන් හැරේ රහසෙන් කියනවා ඔය පිට තියෙන කට්ට බොහොම තුනී. ඔක ඇතුලේ තියෙන ප්‍රභාසරේ බොහොම බලවත්. මම කතා කරන්නේ ප්‍රභාසරේ පැත්තේ ඉඳලා. ඔබට පේන්නේ පිටකත්තේ විතරයි. ඒ නිසා පිටකත්තේ හරහා බලපන්. ඇති හැටිය බලපන්. පිටකත්තේ තමයි වැලු වැල්මට පේන්නේ. නමුත් ඒක නෙවෙයි සත්‍යය. ලෝක ඇතුලේ තියෙන ප්‍රභාසරය නික්කං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහති. ඒ ඇතුළත තියෙන ප්‍රභාස්වරයේ වටිනාකම කියන අයිතිවාසිකම් කියන පටන් ගත්ත මිනිහට. ඒකට කීට්ටු කරන්න හදන මිනිහට කවුරුනම් නිඳා කරයිද කියලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු. අපිට හම්බුනේ ටිකක් වයසට ගිය ආච්චි කෙනෙක් තමයි සාසනය කියලා අවුරුදු 2500ක් පරණයි. අපිට ආච්චි මනමාලියක් කරන්න බෑ. නමුත් අපි දන්නවනම් මේ සාසනේ මේ ටික තාම ඉතුරු වෙලා තියෙනවා කියලා. අපිට යමක් කළ හැකි කියලා. අන්නේ ටික කිරීමෙන් අපි අනිවාර්යයෙන්ම සාසනික ක්ෂණ සම්පත්තිය ප්‍රයෝජනට ගන්න පිරිසක් වෙනවා. ඒ වගේ විතරක් නෙවෙයි මතක තියාගන්න. අපි ඒක ප්‍රයෝජන ගන්න ගන්න සාසනෙට පණිනවා. එහෙම නැත්නම් මේ ෆන්ඩමෙන්ටලිසම් වෙලා අපි බුද්ධ ආගම ප්‍රසිද්ධ කරන්න හදනවා. කියලා කරන්න හදන විකාරයක්. එහෙම කරන්න කරන්න අපි ළඟ අත්ුක්කංශන පරවම්බන වැඩෙනවා නම් ඒක භයානක පිළිකාවක් බවට පත් වෙනවා. බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා ලැජ්ජාවට පත් වෙනවා. අපිට එහෙම දෙයක් කරන්න ඕනේ අපිට කරන්න තියෙන්නේ පිරිසුදු කළ හැකි අපේ මේ චිත්තසංතානෙ. එහෙ නැත්නම් මේ තඹරත්තරණ පිරිසුදු කරගත්තොත් ඒක ඕනම කෙනෙකුට ආදර්ශයක් වෙනවා උඹලා වාගේ තමයි මමත් හිටියේ මම මේ අරතියට යට වෙන්නේ නැතුව ලදලද අවස්ථාවේ භාවනා රාමතාවයට භාවනා රත්යට වැඩුවට පස්සේ මෙන්න බලාපල්ල මට වෙච්ච දේ. උඹලටත් ඒ වැඩේ කරන්න පුළුවන් නම් උඹලටත් වෙන්න පුළුවන් කියනවා මිස ඒක නිකන් මේ කෙනෙකුට පූර්වාදර්ශයක් වෙනවා මිස ආඩම්බරයක් නෙවෙයි. එහෙම නැත්නම් උසස් පහත් කර සැලකීමක් නෙවෙයි. අනිවැනි වීරත්වයක්, අනිවැනි ශ්‍රේෂ්ඨ ජගදාවකින් මහා මහා ජල කඳක් මහා මුහුදක් දෙබෑ කරනවා ගැහිල්ල තමයි බුදුහාමුදුරුවෝ ගැන්නේ. ඒ ගහපු ගැහිල්ල ඒ භූත දෙබා කරපු දෙබා කරල දෙබෑව මේ වෙනකම් පවතිනවා පින්වත්නි. අපි එවැනි විශාල උරුමයකට විශාල ඒ ප්‍රෞඩත්වයකට උරුමකම් කියනවා. උරුමකම තියෙන්නේ මේක නිකන් ඔටුන්නක් පළඳ ගත්තා වගේ කරන එක නෙවෙයි. තමන්ගේ චිත්තසංතාන පුළුවන් තරම් සතිය යෝනිසෝමනස්කාරය ඉදිරිපත් කරලා මේ පිට තියෙන කට්ට අඳුර ගන්න යන්නේ නැතුව ඒක తాවකාලික ආගන්තුක දෙයක් බව දැනගෙන අර ඇතුලේ තියෙන දඹරත්තරන අදහන්න ගත්තොත් අපිට පුළුවන් ද Taman ඉස්සරහා ඉන්න මනුස්සයා පොඩි වැරද්දක් කරුවයි කියලා දඬුවම් කරන්න. අපිට කිසිම අයිතිවාසිකමක් මේ මනුස්සයාට සම්පූර්ණ ඒ දඹරත්තරනේ හිමිකම තියෙනවා. අපි යාට දඬුවම් කරන පිට කට්ට දිහා බලනවා. නිසා අපි උත්සාහ කරොත් මේ මනුස්සයා මිනිස්සෙක්. එයාට නිවන් දකින්න හැකියාව තියෙනවා කියලා අපිට කවදාකවත් අනුන්ගේ පව් වලින් පව් කරගන්න ඕන කම නැහැ. අර කියලා දෙන්න පුළුවන් පුතේ දුවේ දරුවනේ බෝක කෙරුවොත් උඹට මේක හම්බ වෙනවා මේක කෙරුවොත් මේක හම්බ වෙනවා ඉතින් ඒක නම් පොත්වල තියෙන උඹ කැමති එකක් කරපන් එහෙම නැතුව අපිට කවදාකවත් කාගවත් අර ඇතුලේ තියෙන දඹරත්තන පුංචි කරලා අර පිට තියෙන කට්ටේ තියෙන දෙයක් බලලා තීන්දුව කරන්න ගත්තොත් මොකක්වත් වෙන්නේ අපි තීන්දුවට ලක් වෙනවා බයිබලයේ කියලා තියෙනවා බහණු විනිශ්චය කිරුවොත් යක්ෂයා විසින් ඔබ විනිශ්චය කරන හැටි. අපිට කරන්න වෙලා තියෙන්නේ අපි අත්ුක්කංශන පරවම්බනේ අනුවිනිශ්චය කිරුවොත් කර්මේ සහ කර්මඵලයේ අනුව අපි විනිශ්චය වෙනවා ඇති. ඒ නිසා පෙරනි වෙච්ච කර්ම තිබිච්චාවයි අපි උත්සාහ කරන ඕන අලුත් කර්ම ඇති නොකර අනුන්ගේ ඇඟේ හැප්පිලාරි කමන්නේ අපේ පිටේ තියෙන අර පිට කට්ටේ තියෙන කෙලස් ටික ගලවලා ඇතුලේ නබරත්තර. ඇතර මුළු කට්ටේම අයින් කරන්න ඕනෙත් නැහැ. එක තැනකින් මේ හිල දැකලා ඇතුලේ නබරත්තර දැක්කන අපි වහාම අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. එදාට ඉඳලා අපිට භාවනා මාර්ගය බොහොම පහසුයි. ඒ නිසා භාවනා කරනවා කියලා භාවනා මධ්‍යස්ථාන කියලා ඇත් දෙක වහගෙන ඉඳගෙන ඉන්න එක විතරක්ම නෙවෙයි භාවනා ජීවණය ගැන පටන් ගන්න තමයි. ඒක වැදගත් තමයි. නමුත් අවසානයේ යනකොට කොතනදීද භාවනා කරන්න බැරි කියන ප්‍රශ්නේ අහන්න වෙනවා. ඉස්සෙල්ලන් අපි අහන කොතනද පටන් ගන්න කොහොමද? කොහොමද දියුණු කරන්නේ කියලා. ඒ අපේ තියෙන අර ජීවිතේ පැත්තේ මරණය දිහා බලන ගතිය. මරණය පැත්තේ ජීවිතේ දිහා බලන පැත්තට ආවොත් එහෙම කියන්න පුළුවන් මිනිස්සෙක් වශයෙන් කොතනදීස බහනා කරන්න බැරි අනේ ඒකට පාරක් මේ ආර්යවංශ සූත්‍රය දේශනා කරනවා. ඉතින් භාවනා කරන අය නිසා බණත් අහපු අය නිසා ලදලද අවස්ථාවල මේ ධර්ම ශීපත් කරගනිමින් අනුග්‍රහ කරන තමන්ගේ භාවනාවට ඒ ඊතරීතර චීවර මහාර්ය වංශයෙන් ඊතරීතර පින්නපාත මහාර්ය වංශයෙන් ඊතරීතර සේනාසන මහාර්ය වංශයෙන් ගියත් එක පැත්තෙන් කියනවනම් පමණ දන ආහාර ගැනීමෙන් පමණ දන ඇඳුම් පැළඳුම් පාවිච්චි කිරීමෙන් පමණ දන නිවාස චන සේනාසන පාවිච්චි කිරීම නැත්නම් ලද දෙයින් සතුටු වීම ලැබිච්ච ඇඳුමකින් සතුටු වෙලා ලැබිච්ච ආහාරකින් සතුටු වෙලා ලැබිච්ච තනකින් සතුටු වෙලා ඉන්නවනම් අපිට ගොඩාක් වෙලා හම්බෙනවා. භාවනා කරනකොට අරතියම කාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක මම විශ්ින් කාටවත් දෙන එකක්වත් බුදුහාමුදුර අපිට දීප එකක්වත් නෙමෙයි බුදුහාමුදුර ඒක දැකලා මහා කරුණාවෙන් මේ ගලේ කෙටුව වගේ කිව්වා. අපේ ආචාර්ය කටුතිය කටපාඩම් කරන ආවා. අදත් අපි මතක් කරගන්නවා. අනේ කරුණා කරලා අපේ දරුවන්ට මේක නොදී නිමි પરම්පරාවක් වශයෙන් අපිට මැරෙන්න නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශක්ති ප්‍රමාණයෙන් අපිත් මේක අත්දකලා පුළුවන් ප්‍රමාණයෙන් ඊගාව කෙනෙකුටත් මේක අතින් අතට යවලා කෙරුවොත් අපිට ලැබිච්ච වටිනා දායාද අපි කාට හරි දුන්නා වෙනවා. නමුත් ඒක නිකන් පොත් කියවලා ගුරුවරු ඇසුරු කරලා තටමලා ප්‍රාර්ථනා කරලා ආශිර්වාද ලැබලා කරන්න බෑ. අපකප්ප වෙලාම කරන්න. නිසිරු දිනාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසාන ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි කවුරු සන්තෝෂෙන්නේ හැම හැමදාටම සතුටුමත් ලැබුණා මේ දවස් කීපය. බොහෝ වටිනා දවස් කීපයක් බවට ජීවිත පරිවර්තන කරගන්න මම හුඟදිනකට ජීවිතේ ලොකුම අත්දැකීමක් වෙන්න ඇති. මේකට වගේම අත්ම අපිරත්තේ ජීවිතේ ලොකුම මම හිතන්නේ අපි හැමෝටම මේ ගමන ඉක්මන් කරගන්න ඊළඟට අපිට මේ භවයේදී ජීවිත කරගන්න පුළුවන් කියන ඒ ඒ ශාස්ත්‍රය ලබා ගන්න හොඳ අවස්ථාවක් වුණා මේ ප්‍රධාන ඒ වෙනුවෙන් අපි අපේ ආන්දර මහන්සියට ඉමර්මණන් ඒත් එක්කම උන්වහන්සේගේ ධර්ම ඥානය තව තවත් දියුණු වෙනවා. අපේ අන්දරණ මහන්සේට මේ භවයේදීම ඒ උතුම් ජීවන ලබා ගන්නට මේ පින්කම ආශිර්වාද ශක්තිය කියලා කියලා තෝරගත්තේ ප්‍රශ්න ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඒත් එක්කම අපේ හඳුනන වහන්සේ මේ මට්ටමට පෝෂණය කරපු දෙමාපියන්ගෙන් ආරම්භ වුණාම ජීවිතයේදී හම්බ වෙච්ච උදව් උපකාර කරපු ජීවිතයේ දිගින් දිගටම ධර්ම ඥානෙ දිනු කරගන්නට ඒ උදව් උපකාර කරපු හැම කෙනෙකුටම ඒ ආශිර්වාදය ලැබේවා මේ අපි හැම කෙනෙකුටම මේ වෙනින් සහභාගී වුණා ඒත් එක්කම මෙතනද මේ පින්නතු මෙන්න හුඟක් අය තේරෙන පේන බොහෝ දිනේ මේකට දායක වෙනවා මේ මුලින්ම මේ මුලින්ම බලපදයක් අහපදාව තුනක්. මේ මොහොත වෙනකම්. තවත් පෝෂණයට හැම මොහොතකම ඒ සමන්ත උදව් උපකාර වෙච්ච හැම කෙනෙකුම මේකේ මේ පින්කමේ අයිතිකාරව බවටපත් වෙනවා. ඒ නිසා ඒ හැම කෙනෙකුටම ධර්මාබෝධය ලබා ගන්නට ලැබේවා කියලා අපි සාත්‍යන ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ මොහොතේ මම ඉතින් අපේ වැඩි කාල වේලාවක් ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒත් මම කැමති එක සිද්ධියක් මතක් කරන්න. මේ සංසාර බය දෙනවා කියන එක බොහෝ වටින තේමාවක් කියලා මේ බොහොම විශාල දෙයක් කියන එක මට ඊයේ පෙරේද එකක් දීපත් වුණා. මම ඒ සිද්ධිය මතක් කරන්න. මේ සමරි මහත්මිය මට කතා කරලා කිව්වා හාමුදුරනේ මේ භාවනා අපේ ප්‍රධාන මාතේ මාතේ නිහිතාන් වාක්‍යයක්. මම ඇත්තම ඉස්පාතේ උත්තර දුරක් ඉන්න පුළුවන්. එහෙම කොහොම මේ මහත්මයාට සිද්ධිය මතක් කරා මම කියන අපේ අම්මට මේක මම වැඩගත්. මේ මහත්මයාට කිව්වා හඳුන අපේ තාත්තා අපේ වෙනුවෙන් උගාද්‍යවල් කරපිටු. ජීවිත කාලේ අපේ වෙනුවෙන් තමයි සියලුම දේවල් කරේ. ඒත් එක්ක අපේ වෙනුවෙන් ගොඩක් දේවල් ඉතුරු කරලා ගියා. හැබැයි අන්තිමේදී තාත්තා මේකට ගියා. ඒ තාත්තගේ මරණය දීපත් කරද්දි මට හිතෙනවා අපි මොන තරම් දේවල් ජීවිතේ කරත් අපේ අත්විඳ බොහොම ලොකු අසරණ. එහෙනම් මට පුදුම බයක් දැනුණා. අපි මැරෙන්න කලින් යමක් කරගත්තේ නැත්නම් එහෙම මේ එක එක දේවල් කියලා අපි පව කරගත්තොත් එහෙම අපි ඒ වගේ නිර්ණය. ඉතින් කොයිසිද්ධියත් එක්කම කොයිසිද්ධිය දැන් කොයිසිද්ධිය කතා කරපු ගමන් ඒත් මම ඒ වෙලාවේ පොඩි දෙයක් මේ මාත්‍ය එහාට කියලා. මත් ඒත් එක්කම වෙන කෙනෙක් කතා කරා මේ රිට්‍රීට් එකට රෙජිස්ටර් එයා කතා කළා කිව්වා රිට්‍රීට් එකට මම රෙජිස්ටර් වුණා මට අන්තිම වෙලාවේ වැඩ වගේ ඉතින් ඒ හින්දා මට එන්න වෙන්නේ නැහැ. ඔය සිද්ධිය කිව්වහම මට හිතුණා සංසා මේ මේකට බය දැනෙන එක මොනතරම් විශාල දෙයක්ද කියලා. අර කෙනාට මේ බය නැති හින්දා වෙන දේවල් මතුවුනහම මේ වටිනාදී නැති කරගත්තා. මේ බය දැනෙන එක මේ ඒක බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඒත් එක්කම අතීතයේ හිටි ගුරුවරුත් මතක් කරනවා සංසාර බය ජයනවා කියන එක. මේ ගමන යන ලොකු ශක්තියක් කියන එක මේ සිද්ධියක් එක බොහොම හොඳින් පැහැදිලිව පේනවා. ඉතින් මම මේ මතක් කරේ ඉන්නදී අපිට මොන මොන දේවල් තිබ්බත් මොන මොන දේවල් තිබ්බත් මේ වගේ දේවල් අපි මගහැරව ගන්න හොඳ නැහැ පුළුවන් තරම් අපේ මේ ජීවිතේ මේ දේවල් වලට මේ වගේ දේවල් සිද්ධ කරන්න අපි මේ වලට යොමු කරන බොහෝ වැදගත් අර මම සාමාන්‍යයෙන් අපේ මෙහෙට මතක් කරන කාරණාවක් තමයි මේ වගේ දා පොස්ට්පෝන් කරාට කමන්නේ මරණය පොස්ට්පෝන් කරන්න පුළුවන්. ඒක කරන්න බැරි නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයක ජීවිතේ දිනු කරගන්න තමන්ගේ හිත දිනු කරගන්න වැඩිපළවට සිද්ධ කරගන්න දේවල් පොස්ට්පෝන් කරන්න එපා. ඒක මතක් කරන ගමන් එහෙමනම් අපි මේ මොහොතේ අපි මේ ලබාගත් සියලුම සිං කුණ ශක්තිය මේ මේ කවුරුත් නම් නම් නියපරණ විඥාතින් පින් උනවදන් වේවා එයාගේ සාසර ගමන යහපත් වේවා එයා සමහරට අපි බොහෝ දේවල් කරන්නේ නැති ඒ නිසාම එයා ඒ එයා මේ පිනේ අයිතිකාරවට පත් වෙලා යමක් එයාට ලබා ගන්න පුළුවන් නම් සලාගන් කියලා බලාපොරොත්තු වෙයි අපි මේ ඥාති තුනම උදන් කරමු කියන්න ඉදං හෝතු සුඛිතා හොන්තු යාතයෝ ඉදං මේ ජාතිනං හෝතු සුඛිතා හොන්තු යාතයෝ ඉදං මේ ජාතිනං හෝතු සුඛිතා හොන්තු යාතයෝ රාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සිතාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සිතාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා නිතරගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ